භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු පිළිම අවසරයි සද්ධා සම්පන්න කාරුණික පින්වතුනි මේ හැම දිනාම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෝක සත්‍යය කෙරෙහි මහත් අනුකම්පාවෙන් සසර දුකින් නිවීම පිණිස තථාගතයන් වහන්සේ දේශනා කළ සත්‍යයෙන් විදක්ෂෝණය කරන්නට ඒ නිසා ඊටමත් වමනාවෙන් ඕනෑකමින් අද මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. විශේෂම දේ තමයි අද මම මේ දේශනා කරන්ට හදන කරුණු ටික ඒ දහම් අර්ථය ගොඩාක්ම ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ටිකක් හරි අපි හිතේ හිතේ එක එක එක එක දේවල් හිත හිතා හිටියෝ. කීයටවත් මේ කාරණාව තේරුම් ගන්න බෑ. ඒ හින්දා හිතේ හිතේ එක එක දේවල් හිතන්නේ නැතුව හොඳට මේ දේශනාව ඔස්සේම හිත මෙහෙවන්නට ඕනේ. අන්න ඒ ටික ඒ විදිහට ඇහුවොත් මේ කෙරවලක් නැති දුක් සහගත සසර අපිට නිවා කරගන්නට පුළුවන්. පින්වතුනි මේ වගේ සකසා එකම බුද්ධ ශාසනයක්වත් ඇසුරු නොකළ නිසා ඔබත් මමත් තාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ දුක්සහගත සසර ඇවිදින සැරිසරන ඇත්ත වෙලා අපිට අද මේ ජීවිතයේදී හරි අද මේ ජීවිතයේ හරි අපිට පුළුවන් වුණොත් මේ බුද්ධ ශාසනය හරි සකසා වමනාවෙන් ඇසුරු කරන්ට ඒකාන්තෙන් අපිට මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න පුළුවන්. ඒ නිසා හැමදෙනාම ඉතාමත්ම හොඳ වමනාවකින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි අද දවසේදී මම මේ පින්වතුන්ට බොහෝම වටිනා කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. සංයුක්ත නිකායේ රාග සංයුක්තියේ තියෙන මාර කියන සූත්‍රය ඇසුරු කරගෙන. ඒ නිසා හොඳට නම් කන්දලට ඕනේ. මේ ටික අහලා තේරුම් ගත්තොත් මේ ටික අහලා තේරුම් ගත්තොත් අපේ සසර ගමන මෙතනකින්ම අවසන් කරන්න පුළුවන් වෙයි. පින්වත්නි දවසක් රාග කියන වික්ෂුන් වහන්සේ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාගතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මාර්යා මාර්යා කියලා කියනවා මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ මාරෝ ස්වාමීනි මාර්යා මාර්යා කියලා කියනවා කොපමණකින් මාර්යා වෙනවද කියලා මෙන්න මේ රාජ ස්වාමීන් වහන්සේ වාග්තුන් වහන්සේගෙන් අහනවා ඒ වෙලාවේදී ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රූපං කෝරාද මාරෝ වේදනා කෝරාද මාරෝ සංඥා මාරෝ සංඛාර මාරෝ විඥාන මාරෝ රාද මේ රූපයට මායя කියලා කියන්න වෙනවා වේදනාවට මායя කියන්න වෙනවා සංඥාවට මායя කියන්න වෙනවා සංකාරයට මායя කියන්න වෙනවා විඥාණයට මායя කියන්න වෙනවා. කුමස් නිසාද රූපය ඇතිකල්ලි වේදනාව ඇතිකල්ලි සංඥාව ඇතිකල්ලි සංකාරය ඇතිකල්ලි මරණය හෝ මරණ යන ප්‍රඥප්තියක් ලෝකෙ විද්‍යමාන වෙනවා. මරණය හෝ මරණ යන ධර්මතාවයෙන් නිදෙන්නේ නැහැ යම් කෙනෙක් මොකද්ද රූපය ඇසුරු කරගෙන ඉන්න තාක් වේදනාව ඇසුරු කරගෙන ඉන්න තාක් සංඥාව ඇසුරු කරගෙන ඉන්න තාක් සංකාරය ඇසුරු කරගෙන ඉන්න තාක් විඥානය ඇසුරු කරගෙන ඉන්න තාක් ඒ නිසා රාග රූපයේ මායя කියලා දකින්න වේදනාව සංඥාව සංකාරය විඥානයේ මායя කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ රාජ ස්වාමීන් වහන්සේට මතක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ රූපේ මායя කියලා පෙන්වුවා මොකද යම් කිසි කෙනෙක් ලෝකේ මරණය යන යන ධර්මතාවයක් වෙනවනම් මරණය යන ප්‍රඥප්තියක් වෙනවනම් ලෝකේ මරණය කියන ධර්මතාවයක් වෙනවනම් මේ රූපය අසුරු කරන කෙනා කිසිම දවසක ඒ මරණයෙන් මිදෙන්නේ නැහැ මරණය අනුවම යනවා මරණයටපත් වෙනවා ඒ විතරක් නෙමෙයි ඒ මරණය කරා යන රූපය ඇති කරන තණ්හාවද ඒ රූපය නිසාම ඇති වෙනවා. එතකොට යම් රූපයක් ඇසුරු කරගෙන හිටියොත් වාසය කළොත් වාසය කරන තා මරණයෙන් මිදෙන්නේ නැත්තම් මරණය කරාගෙන යනවා නම් ඒ රූපේ කිව්වේ මොකේද කියලා අපි පොඩ්ඩක් බලමු. බුදුරජාණන් වහන්සේ රූප කියලා කියන්නේ චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානම් උපාදාය රූපං සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවතින උපාදාය රූප. ඒක අපි ටිකක් විස්තර කළොත් අපේ ජීවිතේ. ඇහැ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මායාවට අයිති රූපය කියලා පෙන්වපු රූපයක කොටසක්. ඇහැට පෙනෙන රූප ඒත් මායයටයයි. කන කනට දැනෙන ශබ්ද නාසය නාසයට දැනෙන ගන්ධ දිව දිවට දැනෙන රස කය කයට දැනෙන පොට්ටබ්බ කියන මෙන්න මේ දස ආයතනෙම අන්නර රාජ රූපේ මායයකට දකින්ද කියලා කිව්වා. ඔන්න ඔය මාර නම් ඕ රූපයට අයිති කොටස් යම් කිසි කෙනෙක් ඇහැ රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටබ්බ කියන ටික අත නොහැර ඉන්න තාක් මම මගේ කියලා අල්ලගෙන ඉන්න තාක් උරුම කරගෙන ඉන්න තාක් පරිහරණය කරන තාක් කවදාවත්ම මරණය කියන ධර්මතාවයෙන් මිදෙන්නේ නැහැ. පින්වතුනි මේ ලෝකේ තියෙන අභාග්‍ය සම්පන්න වස්තුන් අතරින් එකක් තමයි මරණය. තමන් උපන්නට පස්සේ බොහෝම අපහසුයෙන් උත්සාහයෙන් ගෙවල් දොරවල් යාන වාහන ඉද කඩම් මිල මුදල් දුවා දරුවෝ හදාගෙන ජීවිතේ යම් දුකක් නැතුව සතුටින් ඉන්න ඕනේ කියන වටපිටාව ගොඩ නැගුවා මෙන්න මේ මරණය කියන ධර්මතාවයෙන් ඒ සියල්ලංගෙම තමන්ව අයින් කළා ආයෙත් ඉපදීම අරගෙන මුල ඉඳන් යන්න සකස් කරනවා මුල ඉඳන් යන්න සකස් කරනවා ඒ වගේම ඒ මරණ ධර්මතාවය තුල තියෙනවා ජරාව ලෙඩවීම අප්‍රියං ආයත්ම ප්‍රියංගීම මේ ඔක්කොම දුක්ඛෝයේ මරණ ධර්මතාවය තුල තියෙනවා එතකොට යම් කිසි කෙනෙක් කවදාම හරි දවසක මේ ලෝකේ මරණය නැමැති ධර්මතාවයෙන් වෙන් වුණා නම් අන්න එයාට කිව්වා මොකද්ද? අමරණීයයි කියලා. අමර කියන නිවන සාක්ෂාත් කරගත්ත කෙනෙක් විතරයි මරණයෙන් මිදෙන මිදුන එකම කෙනා වෙන්නේ. එහෙනම් ඒ මරණ කියන ධර්මතාවයෙන් මිදුණා කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් රූපෙන් මිදුණොත්, ඒ කියන්නේ ඇහෙන් මිදුණොත්, ඇහැට පෙනෙන රූපෙන් මිදුණොත්, කනෙන් මිදුණොත්, කනට ඇහෙන ශබ්දෙන් මිදුණොත්, නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටබ්බේ කියන මෙන්න මේ ටිකෙන් මිදුණොත් එයා මරණයෙන් මිදුණ කෙනෙක් වෙනවා. ඊට මෙහා කිසිම කෙනෙකුට මරණයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද්ද? වේදනාව මායය සංඥාව මායය සංකාරය මායය විඥානය මායය කියනවා වේදනාව කියන්නේ යම් කිසි කෙනෙක් රූප ස්පර්ශ නිසා චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් විඳිනවා රූපයක් විඳිනවා නම් ශබ්දයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් විඳිනවා නම් ඒ වගේම සංඥාව මායය කියන රූපය හඳුනනවා ශබ්දය හඳුනනවා ගන්ධය හඳුනනවා රසය හඳුනනවා ස්පර්ශය හඳුනනවා නම් ඊට පස්සේ සංකාරය කියන රූපයට හිතනවා නම්, ශබ්දයට හිතනවා නම්, ගන්ධයට හිතනවා නම්, රසයට ස්පර්ශයට හිතනවා නම් විඥානයේ මාර්ගයක් රූපයක් දැනගන්නවා නම්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් දැනගන්නවා නම් මායයට අහු වෙනවාමයි. එතකොට ලෝකේ කියලා කියන්නේ ඔන්න ඔය රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ටික මම වෙලා, මගේ වෙලා, මගේ ආත්ම වෙලා පවතින පැවැත්මට තමයි ලෝකේ කියන්නේ. මෙන්න මේ කාම ලෝකයේත්, රූප ලෝකයේත්, අරූප ලෝකයේත් කියන තුන් ලෝකේ ඔක්කොම ජරා මරණය යනවා යන්නේ මායාවේ නොමිදෙන්නේ. ඒ අය පරිහරණය කළොත් පරිහරණය කරන්නේ මොකක්ද? රූපේම පරිහරණය කරනවා. ඒ කියන්නේ ඇහැ ඇහැට ගැටෙන රූප කන ශබ්ද නාසය ගඳ ওই ටිකම තමයි පරිහරණය කරන්නේ. එහෙම නැත්නම් ඒව නිසා එන වේදනාවක් හෝ පරිහරණය කරනවා. එහෙම නැත්නම් රූප ශබ්දයක් හඳුනනකම හෝ පරිහරණය කරනවා. එහෙම නැත්නම් රූපේට සද්දයට ගන්ධයට හිතනකම හෝ පරිහරණය කරනවා. ඒව දැනගන්න ඒව සිහි කරනකම හෝ පරිහරණය කරනවා. ওই ටික ඇතුලේ තමයි ලෝකය ඉන්නේ. ඒ හින්දා ලෝකයට කියනවා මොකද්ද? දුක කියලා. ලෝකෙට කියනවා දුක කියලා. නේද? එතකොට බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මොකේද? මරණය කියන ධර්මතාවයෙන් මිදුණු අමෘත නම් නැමැති නිවන ලබා දෙන්න. හැබැයි මේ ශාසනේ හරිම වටිනා අద్భుත ආශ්චර්යමත් සිද්ධියක් තියෙනවා. ඒ තමයි ගොඩාක් ශාසනවල විමුක්තියක් පෙන්වන්නේ දුකෙන් මිදීමක් පෙන්වන්නේ මරණයෙන් පස්සේ. ඒ බුදුරජාණන් වහන්සේ සම්දිත්තිකයි අකාලිකයි කියලා සාන්දෘෂ්ටිකයි මේ ජීවිතේම ලැබෙනවා. කල නොයවා ලැබෙනවා කියලා. මේ මරණය නැති අමෘත නම් වූ නිවන දිත්ත ධම්මව ජීවත් ඉද්දිම සාක්ෂාත් කරන මඟක් වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙද්දිම මරණයෙන් මිදෙනවා කියනකොට ඒකේ අර්ථයක් තියෙනවා නේ මොකද්ද? එයා රූපයෙන් මිදලා, වේදනාවෙන් මිදලා, සංඥාවෙන් මිදලා, සංකාරයෙන් මිදලා, විඥාණයෙන් මිදලා කියන අර්ථයක් කියනවා. ජීවත් වෙද්දිම. ඒ කියන්නේ රූපය මායя නම් වේදනාව, සංඥාව, සංකාර, විඥාණය මායя නම් ওই ටිකේ ඇසුරු කරගෙන ওই ටිකේ ඇලිලා බැඳලා ඉන්න තාක් මරණයටපත් වෙනවා නම් එයා මරණය මිදෙන්න නම් එහෙනම් මිදෙන්න වෙලා තියෙන මොකෙන්ද? රූපෙන් මිදෙන්න වෙලා වේදනාවෙන් මිදෙන්න වෙලා සංඥාවෙන් මිදෙන්න වෙලා සංකාරයෙන් මිදෙන්න වෙලා විඥාණයෙන් මිදෙන්න වෙලා නේ අන්න ඒක තමයි මේ ධහමේ තියෙන ආශ්චර්යමත් දේ මරණයෙන් පස්සේ නෙමෙයි ජීවත් වෙද්දිම රූපේ පරිහරණය කරන්නේ නැතුව ජීවත් වෙන්න ක්‍රමයක්. රූපේ කියනකොට අපි මතක් කළා මම මොකද්ද? ඇහැ, රූපය, කන, ශබ්දේ, නාසය, ගන්ධය, දිව, රස, කය පොට්ටම ඔක්කොමයි රූපෙට. ඔය එකක්වත් පරිහරණය කරන්නේ නැතුව. එයින් එන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් දැකලා ඇති වෙන කිසිම වේදනාවක් පරිහරණය නොකර රූපයක් හඳුනනවා, ශබ්දයක්, ගන්ධයක්, රසයක් කියන කිසිම සංයාවක් පරිහරණය නොකර. ඒ වගේ සංකාර විඥාන කියන කිසිම දෙයක් පරිහරණය නොකොට ඒවා අතහැරලා දැම්මොත් තමයි නිදෙන්නේ නේ. එහෙනම් ditthya ධම්මව ශෝකදිශේෂ නිබ්බාන කියන්නේ උපදිශේෂයක් කියන හැබැයි නිවන් දැකලා. ඒ කියන්නේ නිවන් දැක කියන්නේ අජර අමර වෙලා. අජර අමර. ජරාවක් නැහැ මරණයක් නැහැ. ජරා මරණ නැති නිවන සාක්ෂාත් කරගත්තා නම් ඒකේ අර්ථය මොකක්ද? ජීවත් වෙද්දිම අන්න අර කියපු ඇහැ රූප කන ශබ්ද කියන ප්‍රභේදගත සියලු රූපයෙන් ඒව නිසා එන වේදනා සංඥා සංකාර විඥානයන්ගේ නිදිලා කියන එකක් කියනවා. පංච පාදස්කන්ධ දුකෙන් නිදිලා කියන එකක් කියනවා. කොහොමද එහෙම වෙන්නේ? එතකොට අපි දන්නවා රහතන් වහන්සේ නමක් වුණත් දාන වළඳනවා, පින්ඳ පාත යනවා, හතර ඉරියව් දක්වනවා, වැඩ කටයුතු කරනවා නේ. එතකොට කොහොමද ඇහැ රූප කන ශබ්දේ පරිහරණය කරන්නට ජීවත් වෙන්නේ? දැන් ඒව මායя නම් රහතන් වහන්සේත් මායයාගෙන් මිදිලා නම් රහතන් වහන්සේත් මායයාගෙන් මිදිලා නම් තේරෙන්නේ කොහේ කන්නේ? අපිට හිතන්න පුළුවන් නේද? බෑ නේද? නමුත් එහෙම තැනක් තියෙනවා. ඒකයි මම කිව්වේ ගොඩාක් ගැඹුරුයි මේක. ලෝකෙ කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ. රහතන් වහන්සේට කියන්නේ ලෝකෝත්තරයි කියලා. ලෝකෝත්තර භූමියකට ලෝකෝත්තර ලෝකින් ඈතර වෙච්ච උත්මයකට ලෝකෙ කිසිවක් අහුවෙන්න පුළුවන්ද? අහුවෙන්න බෑ. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන ලෝකේන රහතන් වහන්සේ නම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික පරිහරණය කරනවද කරන්න පුළුවන්ද? කළ ජීවත් වෙනවද? ජීවත් වෙනවා. කරන්න බෑ. එහෙනම් අපි පොඩ්ඩක් බලමු ජීවත් වෙද්දී අජරාමර නිවන ජරාවක් මරණයක් නැහැ ඒක කිව්ව අජරාමර අජර ජරාවක් නැහැ අමර මරණයක් නැහැ අජරාමර නිවන සාක්ෂාත් කරගන්නවා ඒක ජීවත් වෙද්දිම ඇහැ රූප කන ශබ්දය නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ කියන ටික අතහැරලා නිදන වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම අතහැරලා ඒවා චුට්ටක්වත් ඇලෙන්නේ නැහැ නිලුම් මලක් මඩේම හැදිලා මඩේම ඉපදිලා මඩේම හැදිලා වැඩිලා ආපහු ඒ මඩේ චුට්ටක්වත් ගෑවෙන්නේ නැතුව උඩට ඉන්නවා වගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝකයේ තුල නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා තුලම ඉපදිලා ඒව තුලම හැදිලා වැඩිලා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකේ එක චුට්ටක්වත් ගෑවෙන්නවත් නැතුව ඒ නිදිලා පවතිනවා. ජීවත් වෙනවා. ඒඳා උන්වහන්සේ ලෝක කිසිම කෙනෙක් ගැන ගණනට යන්නේ නැහැ. එතකොට ඔන්න ඔය ටික පහදලා දෙන්න තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. ලෝකය තුල ජරා මරණ නැති එක චූටි තැනක් හරි තිබුණා නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕනේ මං කෝ ලෝකෙ කියලා කියන්නේ රූපේම වැළඳගෙන රූපේම ඇසුරු කරන වේදනාවම සංඥාවම සංකාරණ විඥාණයම ඇසුරු කරන පිරිසක්. මනුස්ස ලෝකේ කාම ලෝකේ විතරක් නෙවෙයි කාම ලෝකේ කියලා කිව්වහම කිසිත් තලයක්. සතර අපායක් තියෙනවා. මනුස්ස ලෝකේ තියෙනවා. කා දිව්‍ය ලෝක හයක් තියෙන 11යි. අරූපී රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. මේ 31 ඵලයම හැම කෙනෙක්ම තම තමන්ගේ මට්ටමට රූපේ හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ විඥානය හෝ ඔක්කොම ටික හෝ ටිකක් ටික හෝ අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ කවුරුත් මායාවෙම ඉඳලා නැහැ. එහෙනම් ඉබ්බන්තු ලෝකයා මරණය මුදවන්නයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. මරණය මිදෙන මාවත කියලා දෙන්නයි පහළ වෙන්නේ. ඒ මාවතට කියනවා මොකද්ද ලෝකෝත්තර මඟ කියලා. ලෝකෙන් ඈතර වෙන මඟ කියලා. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ මාර්යාගේ මිදෙන මාවත මොකක්ද? ඇත්ත ඇත්තටම ඇහැ රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ පරිහරණය කරන්නේ නැතුව ජීවත් වෙන චරිතයක් කිව්වම හරි හිතාගන්නවත් දැන් අද්භූත ආශ්චර්යවත් ජීවිතයක් නේ අපිට හිතන්න පුළුවන් හිතන්න අපිට හිතෙන්නේ එහෙම දේවල් නැහැමයි කියලා ගෙන්නත් බෑමයි කියලා හිතන්නේ නේ ඈ කියන එහෙම දෙයක් මම අද කියලා දෙනවා ඕගොල්ලන්ට ඒකයි මම කිය හැබැයි ගැඹුරුය හොඳට අහගෙන ඉන්න ඕන හොඳට අහගෙන ඉන්න ඕන එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා මේ දුක නැති කරන මාවත නැත්නම් මායාවෙන් මිදීලා යන මාවත රූපෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් මිදීලා යන මාවත පැහැදිලි කළා. ඒකට කියනවා ආර්ය ශ්‍රාන්ත මාර්ගය කියලා. ඒ ආර්ය ශ්‍රාන්ත මාර්ගය නැත්තම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාර්ගය කියන්නේ සත්‍යයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටියක්වත් බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කළේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම ලෝකේ පැවතුණු පවතින නමුත් ලෝකය නොදන්නේ නැත්තක් වෙනවා. අන්න ඒ ටික මතු කළ හෙලි පෙහෙලි කළ අරගෙන ලෝකයට පෙන්වන එක විතරයි. ඒ කිව්වේ ලෝකය කියන්නේ අපි නම් හැමදාම අපි තුල පැවතුණු පවතින ඒත් අපි නොදන්න අපේ ජීවිතේ ඇත්තක් තියෙනවා. හැමදාම තිබිලා තියෙනවා. හැමදාම පැවතිලා තියෙනවා. ඒ කවදාවත්ම අපි දැකලා නැති අදටවත් තේින්නේ නැති ඇත්තක් අපි ගාව හැඟවිලා තියෙනවා. අන්නේ ඇත්ත බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගන්නවා. අරගෙන ඒක පෙන්නනවා. පෙන්නකොට ඒ ඇත්ත කොච්චර හැඟවිලාද? කොච්චර සූක්ෂමද කියන්නේ ඇස් තියන අය දකිනවා. ඇස් තියන නෝන තියන අය දකිනවා. ඇස් නැති නෝන නැති කෙනා දකින්නේ නැහැ. ලෝකෙ තුලම ඉන්නවා. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ මායාවෙන් මිදලා යන ඒ අජර අමර කියලා ජරාවක් මරණයක් නැති ඒ විමුක්තිය ලබා දෙන ඒ මාවත නැත්නම් ඒ ඇත්ත හැමදාම අපි තුල පැවතුණු පවතින අපි නොදැක්ක නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා ඒ ඇත්ත මොකද්ද කියලා අපි ටිකක් ගවේෂණය කරමු මෙන්න මේ ටික තමයි හොඳට සිහියක් නොනක් යොදන්නට ඕනේ හොඳට 100ක් නෝනා කියලා දැනට ඕන. ඒක කියන්නේ ඉස්සෙල්ලා. මුල කාරණාවක් මතක් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේට තේරුණාලු මම අවබෝධ කරගත්ත මේ ධර්මය හරි සියුම් හරි ගැඹුරයි. මේක මේ කාමයේ වළඳන ලෝකයට කියන්න ගියත් ලෝකයා තේරුම් ගන්න එකක් නෑ. මට වෙහෙස පිණිස පවතියි කියලා හිතලා ධර්ම දේශනා කරන්න මන් දුස්සයි බවටත් නැමුණා හිතේ කියලා කියනවානේ. පස්සේ මහා ප්‍රඥාගේ ආරාධනාවෙන් බුදු නුවණින් ලෝකේ බලනකොට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා දැකලා දර්ජනස් ධර්ම දේශනා කළා. ඒකම මේ පැහැදිලි කළේ බුදු නුවණට හිතුණා මේ ධර්මයේ ගැඹුරුයි කියන එනම් කොච්චර ගැඹුරක් ඇද්ද? ගැඹුරු නෙමෙයි සියුම්කමක් තියෙන. හැබැයි හොඳ නුවණක් තියෙන කෙනෙකුට සංගාල තියෙන ඒක බුදුරජාණන් වහන්සේ කාලේ සමහර විට එක ධර්ම දේශනාවක් අහනකොට දේශනාව සම් 500ක් රහත් වුණා. දාහත් රහත් වුණා කියනවා. මොනක් කියන කෙනාට එහෙම අමාරුවකුත් නෙමෙයි. බලමු අපිටත් වෙන කීයද කියලා. හරි. මෙන්න මේකයි ප්‍රශ්නේ. <laughs> හරියට තේරෙILLක් වගේ. ඇත්තටම තේරෙILLක් වගේ තෝරගන්න වටිනාම දෙයක් මේ ටික තෝරගත්තේ නැත්නම් මේ ටික දන්නේ නැත්නම් අපි ලැබු මානසික ජීවිතේ හිස් මේ බුද්ධ උත්පාද කාලේ හිස් ඇත්තටම මේ ශන සම්පත්තියෙන් අපි වැඩක් ගත්තේ නැහැ වෙනවා මම මේ අද කතා කරන ටික අපි කවදාවත් දැක්කේ නැත්නම් අපිට පෙවුන් නැත්නම් අවබෝධ කරගන්න බැරි වුණා. එච්චරට වටිනවා. මෙන්න මේ කාරණාව දිහා හොඳට බලන්න මේ කුංචි දරුවෙක් හරි ඇහැ අරලා මෙහෙම කළා බැලුවොත් රූපයක් පේනව නේද? කොල්ලන්ගේ රූපයක් පේනවා. කොල්ලන්ගේ නේ අපි වුණත් මෙහෙම කළා ඇහෙන් බැලුවොත් රූපයක් පේනවනේ. වෙනවා. හොඳයි මෙන්න මේක හිතන්න. දැන් ඇහැට රූපයක් පේනවා නම් අපිට ඔය රූපේ පේනකම ඇති වෙන්න යම් හේතුවක් ප්‍රත්‍යක් තියෙන්න ඕනේ නේද? මොකක් හරි පේන්න වස්තුවක් පේන්න හේතු ටිකක් තියෙන්න ඕනේ නේ මොකක් හරි. අහේතුකෝ අප්‍රත්‍යක හේතුව ප්‍රත්‍යක් නැතුව පේනකමක් වෙනවද? යම් වස්තුවක් දකිනකොට රූපයක් අපි බලනවා නම් පේනවා නම් ඒක අපිට පේන්න මේ පොඩි ළමයෙකුටවත් පේන්න එයාට පේන්නේ නැති වෙන්න පුළුවන්. අපිට තේරෙන්නේ අපි දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මෙහෙම රූපයක් බලනකොට රූපයක් අපිට පේනවා නම් ඒ පේන්න හේතුවක් ප්‍රත්‍යක් තියෙන්නට ඕනේ නේ. මම ආපහු බලන අනිත් පැත්ත බලනකොටම අර ඉස්සෙල්ලා පෙවුන එක නැති වෙනවනේ. නැති වුණා කියන්නේ එහෙනම් ඒ පේන්න තිබුණ හේතු ප්‍රත්‍ය නැති වෙච්ච නිසායි පේන එක නැති වුණේ නේ. ඒත් මට නැත්තම් මේ පොඩි ළමයාට මේ හේතු ටික නිසායි පේන්නේ. මේ හේතු ටික නැති නිසායි පේන එක නැති වෙන්නේ කියලා දන්නවද පොඩි ළමයා? පොඩි ළමයා නෙමෙයි අපිවත් දන්නවද? නෑ. රූපයක් පේනවා අහක බලනකොට පේන එක නැති වෙනවා. පේන දෙයට හිතනවා කියනවා කරනවා. ඉතරන්නේ කරන්නේ අපිනේ. ඔන්න ඔතනයි අන්න අර රූපයක් දකින්නකොට දකින්නකම ඇති වෙන්න හේතු ටිකක් ප්‍රත්‍ය ටිකක් තියෙනවා කියලා කියනවා. ඔන්න ඕක හෙලි පෙලි කර ගැනීම මතයි සම්පූර්ණ නිවන් මඟ විවර වෙන්නේ. කවදාවත් ලෝකෙට හම්බ වෙලා නැහැ. මෙහෙම කළා හැම බලනකොට රූපයක් පේනවා විතරමයි ආයේක පේන එක උනේ කොහොමද කියලා පේන තැනක මොනවද තියෙන්නේ කොහොමද රූපයක් පෙවුනේ කියලා චුට්ටක් අදන්නේ නැහැ කවුරුවත්. හැමදාම අපි බව සිද්ධ වෙච්ච දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ පේන දෙයට අපි හිතනවා කියනවා කරනවා අනිත් පැත්ත බලනකොට අර පේන දෙය නැති වෙනවා. හැබැයි පේන දෙය නැති වුණා කියන්නේ ඒ පේන දෙ හේතු වෙච්ච හේතු ටික නැති වෙච්ච නිසයි උනේ කියන ධර්මතාවයක් තියෙනවා. නේ ඒක අපි දන්න. හරි. අපි ඕක පොඩ්ඩක් නෝනෙන් බලමු. කූපයක් පේන්නේ කොහොමද කියලා මෙන්න මේ ටිකයි කියන්න ඉස්සෙල්ලා මම ඔයගලන්ට කාරණාවක් කියන්නට ඕනේ. ඒ තමයි රූප කියලා යමක් තියෙනවා නම් සම්බන් රූපං හැම රූපයක්ම ඇහැ ඇහැට පෙනෙන රූප කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රස කය පොට්ටම්බ කියලා රූපය ප්‍රභේද වශයෙන් ප්‍රධාන වශයෙන් ආයතන 10කට සංග්‍රහ වෙනවා තවත් රූප තියෙනවා. ධම්මායතනේ පරියාපන රූප කියලා සිව්. නමුත් ප්‍රධාන වශයෙන් මේ රූප 10ක් තියෙනවා. හරිද? ඔන්නෝයේ හැම රූපයක්ම කිසිම වෙලාවක හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ අපේ හිතේ කිසිම වෙලාවක කිසිම රූපයක් හිතට කිලින්ම ඍජුව හම්බ වෙන්නේ නැහැ හිතට. හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ නැහැ. ඒකට කියනවා චිත්ත විප්‍රයුක්තයි චිත්ත විසංසත්තයි. සබ්බං රූපං චිත්ත විප්‍රයුක්තං චිත්ත විසංසත්තං හැම රූපයක්ම හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ නැහැ. හිතේ යෙදෙන්නේ නැත්නම් හිතේ ගැටෙන්නේ නැත්නම් ඒ කියන්නේ මොකද වෙන්නේ? අපිට රූපය දකින්න අහන්න දැනගන්න කිලින්ම ඍජුව පුළුවන් කමක් නෑ බෑ කියන එකයි කියන්නේ. රූපයක් දැනගන්න දකින්න බෑ අපිට. හැබැයි රූපේ බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. අපි ඒක බලමු. මම ඕගලන්ට උපමාවක් කියන්නම්. මම මෙහෙම කිව්වොත් හරිද කියලා බලන්නකො. මම කිව්වොත් ඕගොල්ලන්ගේ ඇහෙන් ඕගොල්ලන්ගේ මූණ කවදාවත් ඕගලන්ට බලන්න බෑ. අතීතෙදි දැක්කෙත් නෑ, දැන් පේන්නෙත් නෑ, අනාගතෙට පේන්නෙත් නෑ. ඕගොල්ලන්ගේ ඔය ඇහෙන්ම ඕගොල්ලන්ගේ තමන්ගේ මූණ තමන්ට බලන්න බෑ කියලා මං කිව්වොත් මූණ බලන්න බෑ. හැබැයි බලන්න ක්‍රමයක් තියෙනවා අපිට. මේ මූණ අරගෙන අපි කණ්ණාඩියක් ඉස්සරහට යනවා. ගියාම මේ මූණේ ප්‍රතිබිම්බයක් ඡායාවක් හැඩපතට වැටෙනවා. ඒක දකිනවා. මූණ දැක්කා යන දැනට යනවා. එන්නේ අපිට මූණ බලන්න වෙන ක්‍රමයක් තියෙනවද? කෙලිම බලන්න පුළුවන්ද මූණ? කෙලිම බලන්න ඕන නම් කණ්ණාඩි ගාවට යනවද? යන්න. මූණ බලන්න ඕන නම් ඔය කයේ කණ්ණාඩියක් ගාවට යන්නේ. එහෙම තමයි මූණ බලන්න වෙන්නේ නේද? හොඳට බලන්න අපිට මූණ බලන්න ධර්මතා කීයක් ඕනේද කියලා. කණ්ණාඩියක් නැත්තම් කණ්ණාඩියක ඡායාවක් ඇසුරු කර නොගත්තොත් මූණ විතරක් තිබුවොත් පේනවද? පේන්නේ හරි. කන්න මූණ නැතුව කණ්ණාඩියේ තියෙන ඡායාවක් විතරක් දැක්කොත් පේනවද? කණ්ණාඩියේ ඡායාවක් වැටෙන්නේ නැහැ. මූණ නැත්තම් නේද? මූණ නැත්තම් කණ්ණාඩියට ඡායාව කොහෙන්ද? එහෙනම් ඡායාවක් වැටෙන්න මූණ අනිවාර්යයි. එහෙනම් අපි නොදකින්න දෙයක් දකින්න හම්බ වෙන්නේ නැති දෙයක් හම්බ වෙන්න උපකාරක ධර්මයක් කරගන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මූණ දකින්න කොහොමද? මූණයි කණ්ණාඩිය කියන ඡායාවයි දෙන්න නිසාම දකින්නවා නේද? මූණ නැතුව ඡායාව විතරක් තිබුණ බලන්න පුළුවන්ද? බෑ. ඡායාව නැතුව මූණ විතරක් තිබුණ බලන්න පුළුවන්ද? බෑ. මූණයි ඡායාවයි දෙන්න නිසාම අපි දකින්නවානේ. එහෙම නේද? ඒ වගේ. මම දැන් ඕගලන්ට පැහැදිලි කරන්න හදන්නේ පොඩි ළමයෙක් වුණා මෙහෙම බලනකොට පෙවුනට පෙනීම ඇතිවෙන්න හේතු ටිකක් තිබුණා. ඔන්න ඔය වගේ මං කියන්නේ රූප කවදාවත් දකින්න බෑ හැබැයි දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්න හොඳට මතක තබා ගන්න අන්න ඒ ක්‍රමයටයි ලෝකෝත්තර වෙන්නේ. අන්න ඒ උපායටයි ඇහෙන් රූපෙන් කනෙන් සද්දෙන් නාසයෙන් ගන්ධෙන් දිවෙන් රසෙන් කයෙන් පොට්ටබ්බෙන් ඔක්කොගෙන්ම මෙදෙන්නේ. ජරා මරණයෙන් මිදෙන්නේ ඔන්න ඔය තාක්ෂණයටයි. අපි පොඩ්ඩක් බලමු ඒක. එතකොට ඒකද කියනවා යේ ධම්මා හේතුපබවා තේසං හේතු තථාගතෝ ආහ තේසං චේ නිරෝධෝ එවං වාදි මහ සමනෝ කියලා තින්නේ තුතෙන්ට. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති කියන තැනින් පෙන්නේ ඔතෙන්ට. යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියන වචන දෙන්නේ තොතෙන්ට. අපි බලමු අපිට රූපයක් පේන්න කොහොමද කියලා. මෙන්න මෙතන හොඳට සිහිය යොදන්නට ඕනේ මම මේ ඕගොල්ලෝ වෙනදා අහලා තියෙන වෙනද දන්න අහලා තියෙන වචනමයි මම දැන් කියන්නේ. බුදුදහමෙන් බැහැර දෙයක් නෙමෙයි. හැබැයි මේ තුල හරි හොඳ සිහියෙන් ඕන එකත් හරි අද්භූත ආශ්චර්යමත් අර්ථයක් මතුවේ. අන්න එතනයි වටින්නේ. අපිට රූපයක් පේනවා නම් පේන්නේ කොහොමද දන්නවද? අපි රූපයක් කියන තැනට මේ ඇහැ අරගෙන ගියා කියන්නකෝ. එහෙම බලනකොට කනබුන ආහාරයන්ගෙන් හැදුණු මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ චක්කු ප්‍රසාදය තියෙනවා. ඒ චක්කු ප්‍රසාදය මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සතහනක් බහැර තියෙනවා. චිත්‍රයක් කියලා කියන්නේ. උන්ෝය ඇහැ රූපේ ගැටෙනවා, රූපයේ ඇහි ගැටෙනවා. ආගම දෙන්නේ. ඇහැ ගැටෙනවා කොහෙද? රූපේ රූපේ ගැටෙනවා ඇහි හැබැයි පේන්නේ නැහැ. තාම පේන්නේ ඊට පස්සේ ඔය ඇහත් රූපයක් දෙක තියෙන තැනට තැනට හිත කියන එක පැමිණෙනවා. ඒකට කියන චක්කු විඥානය කියලා. චක්කු විඥානය ඊට පැමිණෙනවා. පැමිණෙනකොටම ඒ සිතත් එක්ක සහජාත එකටම අන්නර ඇහැට ගැටුණු රූපය විඳිනකම හඳුනනකම හිතනකම කියලා නාම කියලා කොටසක් හිතේ දෙනවා. නාම ධර්ම ටිකක්. මූණ කණ්ණාඩිය ගාවට ගිය ගමම ඡායාව වැටුණා වගේ ඇහත් රූපියක් කියන දැක්ක හිත යොමු කළ ගමම්ම රූපේ වගේ කොපි ටිකක් තැග්ගල හිතට වැටෙනවා. ස්පර්ශය නිසා අරමුණ විඳිනවා අරමුණ හඳුනනවා අරමුණ හිතනවා කියලා නාම ධර්ම ටිකක් රැටෙනවා. මෙන්න මේ නාම ධර්ම ටිකේ ලක්ෂණය තමයි චිත්ත සංසත්තයි චිත්ත සංපයුත්තයි. හිතේ යෙදෙනවා හිතේ ගැටෙනවා. මෙන්න මේ නාම ධර්ම ටික හිතේ යෙදෙමින් ගැටෙමින්ම දර්ශන කෘත්‍ය වෙනවා පෙනෙනවා රූපය හිතේ නොයෙදී නොගෙටි තිනීමට උපකාර කරලා තියෙනවා කණ්ණාඩියේ තියෙන ඡායාව අපි එක්ක ගැටෙමින් යෙදෙමින්ම පේනවා මූණ අපි එක්ක ගැටෙන්නේ යෙදෙන්නේ නැතුව පෙනීමට උපකාර කරලා තියෙනවා නේ ඒ වගේ අර කණ්ණාඩි උපමාවෙදී අපේ මූණ වගේ තමයි රූපය. රූපය. ඒක ඍජුව හිතේ යෙදෙන්නේ ගැටෙන්නේ නැහැ. ඇහත් රූපයක් දෙක අපේ මූණ වගේ. ඒ දෙන්න ඉන්න තැනට හිත යොමු කළාම ඒ නිසා වේදනා සංඥා පහළ වෙනවා කියලා කියන්නේ අපි මූණ අරගෙන කන්නාලි ගාවට ගියාම ඡායාවක් වටුණා වගේ. මේ රූපය නිසා ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් වටුණා. නාම රූපච්ඡ විඥාන නාම රූප දෙක නිසා දැනගන්නවා මූණයි කණ්ණාඩියයි නිසා ඡායාවයි නිසා දැක්කා අපි වගේ දැන් අර නාම ධර්ම හිතේම යෙදෙමින් ගැටෙමින් දර්ශන කෘත්‍ය කරනවා රූපේ හිතේ නොයෙදින ගැටි දර්ශන කෘත්‍ය කරනවා පොඩි ළමයෙක් උනත් මෙහෙම බලනකොට ඔන්න ඔච්චර දෙයක් වෙලා තමයි පේන්නේ අපි උනත් නොදන්නවා උනාට මෙන්න මෙහෙම බලනක විතරයි අපි දන්නේ හැබැයි පොඩි ළමයා දන්නේ ඇහැ ගැටුණා දැන් රූපේ රූපේ ගැටුණා ඇහි ඊට අනුගතව හිත උපන්නා හිතේ වේදනා සංඥා චේතනා යෙදුණා මේ නාම රූප දෙක නිසායි පේන්නේ කියලා එයා දන්නේ හැබැයි වෙලා තියෙන්නේ හැමදාම පැවතුණු පවතින ඇත්තත් ඒ ලෝකේ කවුරුවත් අපි දන්නේ නැහැ ඒක දකින්නේ එතකොට අපි අහක බලනවා කියලා කියන්නේ ඇහැයි රූපය දෙක වෙන වෙනකොටම ස්පර්ශය බින්දෙනවා ස්පර්ශය බින්දෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික නැතුව නාම රූප කියන දෙක බිඳුන හිඳ එක නෙක නැති වෙලා තියෙනවා කියන සිද්ධියක් තියෙනවා දැන් ඕක නෙමෙයි මේකේ තාක්ෂණය තියෙන කතාව මෙන්න මේ ටික හෙලි කරගත්තාම මතුවෙන අර්ථයක් තියෙනවා මේ ස්කන්ධයන්ගේ උදය කියලා කියන ස්කන්ධයන්ගේ ඇතිවීම බැලුවේ අපි රූපයේ උපකාරයි ස්පර්ශයට ස්පර්ශය උපකාරයි වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ඇතිකරන නාම රූප දෙක උපකාරයි පේන්න. මොකද අපිට වස්තුවක් පේනවා. නේ? හරි. පේන දෙයට අපි හිතනවා කියනවා කරනවා. ඒ කියන්නේ අපිට ඇහෙන් පේනවා පේන දේ තමයි අපි මනෝවිඤ්ඤාණයෙන් පේන දේ තමයි විඳින්නේ. පේන දෙයට හරි ලස්සන ගහක්, ලස්සන සතෙක්, මොනරෙක් කියලා අපි හිතනවා. ඔක තමයි ඇත්ත. කවදාවත් ඔය ඇත්ත අපිට හම්බුනේ නැහැ. අපිට හම්බුනේ කොහොමද? ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටිලා හිත ඊට අනුගතව ඉපදිලා වේදනා සංඥා යෙදිලා නාම රූප දෙක නිසා රූපයක් පේනකොටම අපි මොකද කරන්නේ? පේන්නේ රූපේ කියලා මෙහෙම ඇතුළට යනවා. හොඳට බලන්න මේ සිද්ධිය ඇහැ රූප කියන්නේ හේතු. ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා දේ පිළීම ඇති කරන්න හේතු දැන්. ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටුණා හේතුයි හිත ඊට අනුගත උපන්න පේන පෙනීම හදන්න හේතුයි. ඒ නිසා වේදනා සංඥා පහළ වුණා පෙනීම හදන්න හේතුයි. ඒ දෙන්න නිසා නාම රූප දෙක නිසා පේනවා. දැන් පේන එක ඇතුලේ හැරූප තියනවද? බොහොම සියුම්ව හිතන්න. මම ඕගලන්ට මෙහෙම කිව්වොත් මේකේ වහලක් තියනවානේ කියනවාද? තියෙනවා. යටලිය ටිකක් තියලා පරාල දාලා පරාල උඩින් රීප්ප ගහලා ඒ තුලේ සීත් හරි උළු හරි තහඩු හරි වැහුවාම වහලේ කියනවා නේ වහලේ කියන්නේ අන්තිම කෙරවලනේ වහලෙටත් උඩින් රීප්ප පරාල තියෙනවා දැක්කොත් හරියද තියෙන්න පුළුවන්ද? මම මේ කතා කරන දේ හරිම සියුම්. හැබැයි ඒ කාන්තේම ඕගොල්ලෝ මේ ජීවිතයේම සියුදුක නිදර්ශන මේක තේරුම් ගන්න පුළුවන් නම්. වහලට උඩින් පරාල රීප නෑනේ. වහලේ කියන එක පවතින හේතු ටිකක් නේ. යටලිය කියලා එකක් තිබුණු හින්දා ඒ කුඩ පරාල කියලා එකක් ගහන්න පුළුවන් වුණා. පරාල කියලා තිබුණ හින්දා ඒ කුඩ රීප්ප කියලා එකක් ගහන්න පුළුවන් වුණා. රීප්ප කියලා තිබුණ හින්දා ඒ කුඩ උළු හරි ශීත හරි තියන්න පුළුවන් වුණා. ඔන්න දැන් මේක කියන්න හේතු ටිකක්. පරාල යටලී ටික කැඩුන කඩාගෙන වැටුනොත් පරාල ටික කැඩෙනවා පරාල ටික කැඩුනොත් රීප්ප ටික කැඩෙනවා රීප්ප ටික කැඩුනොත් වහල ඉතුරු වෙයි. නෑ. මේ ටික හේතු මොනවද යටලී පරාල රීප්ප උපතික හේතුයි වහලේ කියලා එකක් දරාගෙන ඉන්න. මේ හේතු ටිකේ ඵලයක්. හේතු ටික නැති වෙනකොට මොකද වෙන්නේ? ඵලය නැති වෙනවා. ඵලය ඇතුළේ හේතු නෑ හැබැයි. ඵලය කිව්වේ මොකද්ද? වහලට නේ. වහලය ඇතුළේ මොනවද නැත්තේ? හේතු නෑ කිව්වේ. යටලී පරවල විප්ප නැහැ. හරි නේද? ඒ වගේ මෙහෙම බලනකොට ඕගලන්ට යම් වස්තුවක් පේනවා කියන්නේ වහලේ වගේ. ඔක පේන්න හේතු ටිකක් යටින් තිබ්බා. ඒ හේතුව තමයි ඇහැ ගැටුණා රූපේ රූපේ ගැටුණා ඇහි හරල වගේ යටදී වගේ ඒ දෙන්න තියන්තරට හිත යොමු කළා ස්පර්ශෙන් සහ වේදනා සංඥා චේතනා කියන ධර්මතා ටිකක් යෙදුණා යටදී ටිකට ගහුව පරාල වගේ ඒ නාමයි රූපයි නාම රූප පත්‍ය විඥානං නාමය රූපය දෙක ප්‍රත්‍ය කරගෙනයි දකින්නේ විඥානය කියන්නේ විඥානන කම දැනගන්න කම ඒ තුලින් ගහුව රීප වගේ ඒ නාම රූප දෙක නිසා විඥානය කියන්නේ චක්කු විඥානය කියන්නේ විඥානනය වෙනවා රූප දැනගන්නවා කියන එක රූපයක් දැනගන්නවා රූප දැනගන්නවා කියන සිද්ධියට රූපයක් දකිනවා කියන ප්‍රඥප්තියක් කියලා කියනවා. අපි දකිනවා කියලා කියන යථාර්ථයේ තියෙන රූප දැනගන්නවා කියන සිද්ධිය. රූපය දැනගන්නවා කියන එක කෙරෝල දැන්. වහලෙට උඩින් ආපහු රූප පරල් තියෙන්න බෑනේ නේ. දැනගන්නවට උඩින් රූප තියෙන්න පුළුවන්ද දැන්? බෑනේ. එහෙනම් මේ හේතු ටික නිසා පේනකොට මේ රූපය කියලා පෙනෙන දේ ඇතුළට අත දික් කරලා පෙනෙන රූපේ මොකද්ද? මේ ඇත්ත ලෝකය කවදාවත් දකින හැමදාම ඇත්ත තමයි ඇහැ හේතු පැත්තේ. ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටුණා හිත ඊට අනුගත උපන්නා. ඒ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්මෙදිලා ඒ නිසා මෙහෙම ඇහැරලා බලනකොටම එක චිත්තක්ෂණයේ වෙන සිද්ධියක්. පෙනුණා කියන්නේ ওই වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහකම කෘත්‍යයක් තමයි මේ පේනවා කියන සිද්ධිය. ඒක කියනවා ස්කන්ධ පංචකයක් කියලා. පේනවා කියන තරක්. රූපෙත් තියෙනවා වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංකාරයක් තියෙනවා විඥානයක් තියෙනවා දකින්නවා කියන සිද්ධිය. රූපය කියලා එකකට දාන්න බෑ. ඊට පස්සේ රූපය රූපස්කන්ධයට යනවා. ඒක උපකාරයි ස්පර්ශයට. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් ඇති වෙනවා. ඒ නාම රූප දෙක නිසා පේනවා. පේන්නේ කාටද? Tamanට. පේන දේට අපි හිතින් කිංකිරින් කරනවා ඇත්ත. නමුත් කවදාවත් හැමදාම අපි තුල පැවතුණු පවතින ඇත්තක් ඒත් අපි දකින්නේ ලෝකේ කරන්නේ ඔය වගේ මෙහෙම පේනකොට තග්ගාලා රූපේ කියලා මේ පේන්නේ රූපේ කියලා බහැර රූපෙට යනවා. ලෝකය පරිහරණය කරන රූපයක්. දැන් මේ නැති ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. ලෝකය පරිහරණය කරන රූපයක්. රූපේ රූපේ කියලා බල්ලපු ගමම්ම අනන්ත සංසාරක ඉඳන් පැවතුණු ආශෝ ගොන්නක් අපේ ඔළුවේ කෙරෙනවා. ඇයි? මේ රූපේ ඇතුලේ රූපේ කියලා රන් රිදී මුතු මැණි ගෙවල් දොරවල් වල රූප ඇසුරු කරමු හුරුවක් තියෙනවා. මේ පෙනෙන ඇහින් බලපු රූපේ දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා සහෝදරයෝ ගෑනු මිනිස්සු බලපු හුරුවක් තියෙනවා. රන් රිදී මුතු මැණික් බලපු හුරුවට කියනවා කාමාශ්‍රව කියලා. තව මේ ඇහෙන් පේන රූපය ඇතුලේ පුද්ගලයේ සත්‍යය බලපු හුරුවට කියන දිත්තාශ්‍රය කියනවා. ඊට මේ ඇහැෙන් පේනකොට මේක ඇතුලේ මූදවල් දකින්නවා, ගංගාවල් දකින්නවා, කඳු ඇති දකින්නවා, පල්ලම් දකින්නවා, ගස්කොලම් දකින්නවා. ඒකට කියන භවආශ්‍රව කියලා. පිළිම රූපයි, පිළිම සිද්ධිය ඇතුලේම ඇවිල්ලා නේද? හැබැයි ලෝකෙට නැවිලා නෙමෙයි, ලෝකෙට ඇත්ත නේ. ඒලා. ලෝකෙට ඇත්ත වෙලා. පේනකොටම රූපේ කියලා ඉන්නවා. නමුත් අපි හොඳට සිය උපද්දලා පෙන්වුවා. ඔක කෙටි කළා ගමු අපි. ඊටමත් ලුහුඩු කළා ගමු. ඇහැ නැතුව රූපයක් පේනවද? නැහැ. ඒ කියන්නේ ඇහැ රූපයක් පේන්න උපකාරයි. රූපය නැතුව රූපයක් පේනවද? නැහැ. රූපයක් පේන්න රූපේ උපකාරයි. හිත නැතුව රූපයක් පේනවද? හිත දකින්න උපකාර. ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඥාන නිසා අපිට මොකද වෙන්නේ? රූපයක් පේනවා. දැන් පේන සිද්ධිය ඇතිකරන ඇහැයි රූපේ චක්කු විඥානේ හේතුයි නම් ඒ හේතු ටිකේ ඵලයක් නම් මොකද්ද? රූපයක් පේනකම. මනෝ විඥාණයට නැත්නම් අපි හිතෙන් කියින් කරන්නේ පේන දෙයට නම්. අපිට ඇහැ රූපේ හම්බ වෙයිද කියලා බලන්න. හම්බ වෙනවද? මම කියපු එක තේරෙනවද? ඇහැයි රූපයයි චක්කු විඥාන හේතුනේ. ඒ හේතු ටික වැය වෙලා යෙදිලා අපිට රූපයක් පේනවා. දැන් රූපේ පිනෙනකම හදන්න හේතු වෙලා වැය වෙලා නේද ඇහැ රූප චක්කු විඥාන. ඒ ටික නිසා යෙදිලා වැය වෙලා අපිට රූපයක් පේනකොට අපි මනෝවිඥාණයෙන් හිතින් කියින් කියින් කරන්න පෙනෙන දේට නම් අපිට ඇහැ රූප චක්කු විඤ්ඤාණය අහු වෙනවද කියලා අහන. අහු වෙන්නේ නැහනේ. අහු වෙන්නේ. අපි කියමු අපි ටිකක් ඈත ගොඩ නැගිල්ලක ඉන්නවා. මේ ගෙදර යටදී පරාල දීප ගහලා වහලෙ හැදිලා තියෙනවා. මට ඈතට පේන්නේ වහලෙ නම් මම වහලෙ ගැන නම් කතා කරන්නේ. මට දීප යටදී අහු වෙනවද? අහු වෙන්න පුළුවන්ද? ඒවම පරිහරණය කරනවද? නෑනේ. හරි අපි තව ආයතනයකින් බලමු. හොඳට බලන්න අපිට සද්දයක් ඇහෙන හැටි. කන ශබ්දයක ගැටෙනවා ශබ්දය කනේ ගැටෙනවා ඔච්චර තමයි රූප විකාශනය කන ශබ්දය ගැටෙනවා ශබ්දය කනේ ගැටෙනකොට හිත ඊට අනුගත උපදිනවා ඒකට කියව සෝත විඥානය කියලා උපන්නාම ඒ තුන් දෙනා නිසා ස්පර්ශය නැත්තම් ඒ සෝත විඥාන සිතේ අර ශබ්ද රූපයේ විඳිනකම ශබ්ද රූපය හඳුනනකම ශබ්ද රූපයට හිතනකම කියලා නාම කියලා කොටසක් පහළ වෙනවා. අන්නේ නාම ධර්ම ටික ඒ සෝත විඥාන සිතේම යෙදෙමින්ම ගැටෙමින්ම ශවන කෘත්‍ය කරනවා. කණයි ශබ්දයයි දෙක හිතේ යෙදෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව අහන් ඇහිමට උපකාර වෙලා තියෙනවා. කොහොම තමයි අපිට යමක් ඇහෙන්නේ. ශබ්දයක් ඇහෙනකොට අපි මෙහෙම කළා අහනවා විතරයි දන්නේ. හැබැයි ඇහෙන්න ඔච්චර හේතු ටිකක් ඉදලා තියෙනවා. අපි ඒක කෙටි කරලා ගමු. කන නැතුව අපිට ශබ්දයක් ඇහෙනවද? කන හැදිලා තියෙන්නේම අහන්න නෙමෙයි. ශබ්ද කියලා දේවල් ලෝකේ තියෙන්නේ මොකටද? ඒවා අහලා රස විඳින්න නේද? ඒක රස ශබ්දයක් රස විඳින්න වෙන්නේ අහලා නේද අපිට? අහන්න නැතුව රස විඳින්න පුළුවන්ද? බැ. කන ශබ්දය තිබුණාට මලමිනියක්ම ඇහෙන්නේ හිතත් උනේ කන අහන්න උපකාරයක් ශබ්දය ඇහෙන්න උපකාරයක් සෝත විඥානය ඇහෙන්න උපකාරයක් ඔය හේතු ටිකේ ඵලය තමයි ඕගලන්ට ශබ්දයක් ඇහෙනවානේ හොඳට බලන්න ඕගලන්ට කනයි ශබ්දයයි සෝත විඥානය නිසා ඕගලන්ට ඇහෙනවා කනයි ශබ්දයේ සෝත විඥානයයි නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා. අපි හැම වෙලාවෙම හිතන්නේ කියන්නේ කරන්නේ ඇහුණු දෙයට. නමුත් ලෝකයා කරන දේ මොකද කියලා දන්නවද? කන නිසා හොඳට බලන්න මේක. කන නිසා, ශබ්දය නිසා, සෝත විඥාන නිසා තුනේම සමவாயනේ. තුනේම එකතුයේ ප්‍රතිඵලයක් හැටියට දැන් හේතු ටික යෙදිලා කනත් එදිලා ශබ්ද රූපයත් එකට එදිලා හිතත් එදිලා ඇහෙනවා ඇහෙනකොටම අන්න බල්ලිකේ ගන්න ශබ්දය කියලා අපි බහැරට යනවා කරන්නේ මට පෙන්වන්න දැන් කනට ගැටුණු ශබ්දෙද මේ ඇහිලා තියෙන්නේ එහෙනම් අපි බල්ලිකේ ගැහුවා කියලා බහැරට දික් කරන ශබ්ද මොකද්ද දැන් කනට ශබ්දයක් ගැටුණානේ හිත ඒකට යොමු කළා ඒක නෙමෙයි ඇහුනේ. ඇහෙනකොට අන්න බල්ලෙක් ඇහ ගන්න සද්දේ කියලා අපි බහැර සද්දයකට හිත යොමු කරන්නේ අත යොමු කරන්නේ එහෙම සද්දයක් තියනවාද? ඇහෙන දේ ඇතුලේ සද්ද තියනවාද? ඇයි කනයි ශබ්දයයි සූත විඥානය කියන තුනේම ඵලයක් නම් ඇහෙනකම ඵලය ඇතුලේ හේතු තියනවාද? මම මේ කතා කරන්නේ බොහොම සියුම් සිද්ධියක්. නමුත් ඕක මෙහෙම කිව්වොත් හරි නැද්ද කියලා බලන්න. කන නිසා, ශබ්දය නිසා, සෝත විඤ්ඤාණ නිසා මට ඇහෙනවා. ඇහෙනකොට ආ මට ඇහුණ බල්ලෙක් කෑ ගන්න ශබ්දය කිව්වා නම් හරි නැද්ද? ඔයගලන්ට ඇහුණ දේත් නම් කරන බල්ලෙක් කෑ ගන්න ශබ්දය කියනවා. කන ශබ්ද සෝත විඤ්ඤාණ නැතිවෙනකොට බල්ල කෑ ගන්න ශබ්ද නැතිනවා. අය බහැර නැහැ. කනයි ශබ්දයේ සෝත විඤ්ඤාණ නිසා ඇහෙනවා. ඇහෙනකොටම ආ මට ඇහුණා ළමයේ කෑ ගහන සද්දේ. ළමයේගේ කටහඬ. මේ ඇහිච්ච එකටයි නම් කලේ. බහැර ළමයේ කෑ ගහනවා කියන එක කියලා එහෙම අත දන් දෙදේවල් නැහැ. නමුත් අපි ඒක දන්නේ ඒ ඇත්තම අපිට හම්බ වෙන්නේ ඇහෙනකොටම අන්න වාහනයක් යන සද්දේ ගිහින් බලන්න. අන්න මොකද්ද කැඩුනේ ළමයි? ওই සද්දේ මොකද්ද? ඒ සම්දාය යන්නේ බාහිරට. ලෝකේ කියන්නේ පේනකොටම රූපේ ඉන්නේ ඇහෙනකොටම ශබ්දේ ඉන්නේ ගඳ සුවඳ දැනනකොටම ගන්ධේ ඉන්නේ රස විඳිනකොටම රසය ඉන්නේ ස්පර්ශයක් දැනනකොට මෙන්න මේක තමයි මගේ ඇඟේ හැපුණේ කියලා පොට්ටබ්බේ ඉන්නේ ඊට පස්සේ ඒ රූපය විඳිනවා ඒ ශබ්දය විඳිනවා ඒ රූපය හඳුනනවා ශබ්දය හඳුනනවා ඒ රූපයට හිතනවා ශබ්දයට හිතනවා ඒ රූපය දැනගන්නවා ශබ්දය දැනගන්නවා ඔක සම්පූර්ණම තියෙන්නේ අවිද්‍යාව නැමැති වැස් නැතුනේ. ඔක පංච උපාදාන ස්කන්ධ ලෝකේ ඔක තමයි මායාවේ භූමිය. ඔහුකෙන් මිදුණු දවසේ තමයි මායාවෙන් මිදෙන්නේ. ඒකෙන් මිදෙන්න පොඩි උපමාවයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මොකද්ද? හේතුඵල ධහම. යේ ධම්මා හේතු පබවා තේෂං හේතු තථාගතෝ ආහ තේෂං ච නිරෝධෝ එවවාදි මහසමනෝ යම් ධර්මයක් හේතු නිසා හටගන්නවා නම් ඒ ධර්මයට හේතු ටික ඒ ශාස්ත්‍රීය වංශ කියනවා. ඒ හේතු නැති වෙනකොට ඒ ධර්මය නැති වෙනකමත් කියනවා. මොකද්ද ඒ? දික්ටි සුත මුත විඤ්ඤාත කියලා ධර්මතා ටිකක් තියෙනවා. ඒ ධර්මතා ටික ඇති වෙන්න හේතු මේ ශාස්ත්‍රීය වංශ කියනවා මෙන්න මෙහෙමයි පෙනෙන්නේ කියලා. මේ හේතු ටික නැති වුණොත් ඒ පෙනෙනකම නැති වෙන හැටිත් පෙනෙනවා. ඔන්න ඔතන හිටියනම් මායයට අහු වෙන්නේ නැහැ. උතන ඉන්න කෙනා ඇහෙන් මිදලා රූපෙන් මිදලා කනෙන් මිදලා ශබ්දෙන් මිදලා නාසයෙන් මිදලා ගන්ධෙන් මිදලා ඇයි පුරාණ කර්මයේ කෙරවලටම විතරයි මේ කෙරවල මේ ඉන්නේ එතනින් අවසන් කරන නව කර්ම රස කරගන්න කලේකදී ඇත්ත පිළිදී දැක්කා හේතු ටිකක් නිසා හටගත්ත ඵලය තුල හේතු නැහැ කියලා දැක්කා හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියලා දැක්කා. ඔච්චරයි. ඊගාවට තියෙන සුවිශේෂී දේ තමයි එයා 1000ක පිළිගියත් ඉන්න තනියම. ඇයි? දෙවන්නේක් නෑ නිර්මාණය වෙන්නේ. මොකද මට පේන දෙයට මම හිතලා කියලා කරලා තියෙන්නේ. මට ඇහෙන දෙයට මම හිතලා කියලා කරලා තියෙන්නේ. එයාට රූපයකට සද්දයකට හිතලා කියලා කරලා නැහැ. එහෙම දේවල් තිබිලත් නැහැ ලෝකේ. රූපෙට හිතුවොත් මම බහැර රූපය ගැන හිතනකොට රූපේ බහැර දෙයක් ඒ රූපය ගැන හිතන මම මේ නිර්මාණය වෙන හිතන්නයි හිතුණු ලබන දේ ඉතුරු වෙනවා. දෙන්නෙක් වෙනවා. නමුත් චක්කු විඥාන මට්ටමින් මට රූපයක් පේනවා මනෝ විඥාන මට්ටමින් මම ඒකට හිතලා නම් හිතේම අත්දැකීම විතරයි ඔන්න මෙහෙම බලමු. ලෝකයා හීනකින්වත් මේක දන්නේ දකින්නේ. මෙහෙම දකින්නකොටම එයා ඉන්නෙම රූපවලමයි. රූපයෙන් හැසිරීමකින් තොරව හිතන්නවත් දන්නේ නැහැ. ඒක ලෝකේ කියන්නේ ආයේ කතා දෙකක් නැහැ. යකඩ මල්ලට කුල්ලක වරන් හාල් මල්ල නොබල විසිකලාවක් කිව්වා වගේ නොබලම විසිකරන්න තියෙනවා. මොකද ලෝකයේ ඉන්නේ දකිනකොටම මේ රූපය ඇතුළේමයි. ජීවල් දිහා, දරුවෝ දිහා, ඉඩකඩම් දිහා, බඩු මුට්ටු දිහා බලාගෙනම තමයි හරි? නමුත් යම් කිසි කෙනෙක් හොඳට නුවණ භාවිතා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම. අපි යමක් දිහා බලනකොට අපි මේ කරන්නේ තියෙන වස්තුවක් බලනවා නෙමෙයි. මේ ඇහැ හරවන රූපයක් ඇත්තට. ඇහැ රූපයක ගැටෙන රූපේ ඇහැට ගැටෙන සකස් කරනවා ඒ අපි කරන්නේ. එහෙම බලලා. එතකොට හිත හිත ඊට අනුගතව ඉපදිලා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ඇදලා රූපයක් පෙනෙනකම හදනවා. අපිට රූපයක් පෙනෙනවා. ඊට පස්සේ පෙනෙන දෙයට මේක ටීවී එක ඒ ළඟම ඔරලෝසුවක් තියෙනවා මේසේ උඩයි තියන්නේ කියලා අපි හිතනවා. දැන් හිතන්න මොකේද? මට පේන දෙයට මම දන්නවා මට පේන දේ ඇහැ නිසා රූපය නිසා චක්කු විඥානය නිසායි මට මෙහෙම දෙයක් තියෙන්නේ. හරි? පේන දෙයට මම රූප මේ ටීවී එක කියලා හිතනවා කියන්නේ. මේ 아무තු දෙයක් නෙමෙයි ඇත්තම. මම ඇහැ මෙහෙම මේ පැත්ත හරවනකොටම උනේ අතන ඇහැයි රූපය දෙකේ සම්බන්ධය බිඳිලා ඒ විඥානයත් නිරුද්ධ වෙලා ඒ නාම රූප දෙකත් නිරුද්ධ වෙලා ඒ පෙනෙනකම අතහැරුණා. දැන් ඇහැ තව රූපයක ගැටිලා හිත ඊට අනුගතව ඉපදිලා නාම ධර්ම ඊට දැන් වෙන වස්තුවක් වෙනෙන්න හදලා තියෙනවා. එතකොට මම දන්නවා මට වෙන වස්තුවක් වෙනවා කියන්නේ ඉස්සෙල්ලා පෙවුණු දෙේ තියෙන දෙකක් දෙපොලක පේනකම තියෙනවද අපිට? ඉස්සෙල්ලා පෙවුණු දෙයට මොකද වෙලා තියෙන්නේ? නිරුද්ධමයි කියලා දන්නවා. ඇයි නිරුද්ධ වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලා පේන්න තිබුණු හේතු ටික නැති වෙලා මම මේ දේ බලනකොට කලින් දැකපු දේ හේතු නිරුද්ධින් නිරුද්ධමයි කියලා පේනවානේ. දැකපු දේ සිහි කරන්න පුළුවන් ටීවී එක. එතකොට එයා සිහි කරන් තියෙන එක නෙමෙයි කලින් දැකපු අත්දැකීම සිහි කරන්නේ. කලින් දැකපු අත්දැකීම නෙමෙයි සිහි කරන්නේ. හොඳයි. රූපේ දැක්කොත් වෙන දේ හානිය බලන්න. මේ නැහැ අරවනකොටම මේ නිසා මම මට රූපයක් පේනවා, පේන දේ හිතව මුකුත් කතා දන්නේ බලනකොට හා රූපේ සහ හොඳ ටීවී එකක් නේ අප්පා මේක කීයද? කවද්ද ගත්තේ කොහෙන්ද? හොඳට කතා කරනවා. දැන් අපිට තේරෙන්නේ මේ ඇහෙන් තියෙන රූපේ දැක්කා වගේ. හරි මේ තියෙන රූපේ දැක ඒක තමයි හිතේ. අහකට යනකොටම මේක සිහි කළොත් අතන තියෙන ටීවී එකයි මට සිහි වෙන්නේ කියන හැඟීම එනවා. දකින දේ ඇතිකමට ඉතුරු වෙනවා. නවත්තන්න බෑ. අරමුණු 10ක් දැක්කොත් 10ම ඇතිකමට ඉතුරු වෙයිද නැද්ද? ඉතුරු වෙනවා. නමුත් අපි අර තාක්ෂණයෙන් හේතුඵල ධර්මයට හිත තියලා බලමු. බලන්න මේ මහරෝණකොට මෙයා දැක්කා ඇහැ නිසා රූප නිසා චක්කු විඤ්ඤාණ නිසා මේ රූපේ පෙළෙනවා. පිරෙනකම හදාගත්තා. පිරෙන දෙයටයි මම හිතුවේ. කියනකොට තිබුණු දෙයක් මම දැක්කා නෙමෙයි හේතු නිසා හදාගත්ත පෙනුණු දෙයකුයි මම එකයි ගන්න දෙන කිව්වේ කියන එක කියනවා. අහකට යනකොට ඇහැ නැති වෙනවා, රූපේ නැති වෙනවා, චක්කු විඤ්ඤාණ නැති වෙනකොට පෙනෙන දේ නැති වෙනවා, තියෙනවා නෙමෙයි කියන එක කියනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා හේතු නිසා හටගෙන හේතු නැතුව නැති වෙනවා කියන දර්ශනය තියෙනවා ඒක. හැබැයි ඒකට කලේ අපි ඇත්ත ඇති ඇති හේතුඵල ධම් බලන එක විතරයි. ඒකෙදි තියෙන වටිනාම තාක්ෂණය තමයි මොකක්ද? මේ හේතු ටික නිසා මට පෙනෙනවා පෙනෙන දෙයටයි හිතලා කියලා කරලා තියෙනවා. බහැර දර්ශනයකට අහු වෙලා නැහැ. එයාට රූපයක් අහු වෙලා නැහැ, ශබ්දයක් අහු වෙලා නැහැ, ගන්ධයක් අහු වෙලා නැහැ, රසයක් අහු වෙලා නැහැ. රූප තියෙනවා, ශබ්ද තියෙනවා. හැබැයි ඒව පෙනෙන හැම දෙයක යටි හේතු. නේ? එතකොට ඔක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහල කළ දුන්නු ලෝකේ හැමදාම ප්‍රවෘත්තිම පෞසනේ ලෝකේ නොදකින ඇත්ත. ඒ ඇත්ත ලෝකේ කාටවත් හම්බ වෙන්නේ නැහැ. ලෝකය දකින්නකොටම ඉන්නේ මොකද රූපෙක. සද්දෙක, ගන්ධයක, රසයක පොට්ටම්බ. ඒ කියන්නේ මායාවේ භූමියේ ඉන්නේ. රූපය මායя. ඇහැ මායя. කන මායя, ශබ්දේ මායя, නාසය මායя, ගන්ධේ මායя කියලා කිව්වේ. එයාට ඇහැ රූපේ කන ශබ්දේ අහු වුණා නම් අහු වෙන්නේ මෙන්න මේ හේතුඵල ධම ඇත්ත ඇති ඇති නොදකින මනසකටයි. අවිද්‍යාව මේ ටික නොදන්නා අවිද්‍යාව තුලයි මේ පැවැත්ම තියෙන්නේ. අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ මේ ලෝකෙ තියෙන්නේ. කියන එක තේරෙනවද? අපිට පුළුවන් වුණොත් විද්‍යාව උපදවා ගන්න හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති හේතු ටිකක් නිසා ඵලයක් හට ගන්නවා. හේතු ටික නැති වුණොත් ඵලය නැති වෙනවා. උච්චකයි ඇත්ත. ඒකෙන් හැම වෙලාවෙම බලනකොටම අපිට පෙන්වන්න පුළුවන් නම් ඇත්ත නැත්ත. බුදුදහම කියන්නේ සත්‍යයක්. ඒක තමයි ඇත්ත නැත්ත. අපි මේ ලෝකේ බොරුවක ඉන්නේ. ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඥානය නිසා මේ රූපයක් පෙනෙනවා. රූපේ තමයි පේන්නේ. හැබැයි පේන දේ තුල රූපේ නෑ. මොකද? පේන දේ ඇති කරවන්න හේතු පැත්තේ තියෙන්නේ. ඇහැ රූප. කණ්ණාඩිය වගේ තමයි. ඡායාව තමයි පේන්නේ. කණ්ණාඩියට වැටුණු ඡායාව තමයි අපිට පේන්නේ. හැබැයි පේන දේ තුල මූණ නෑ. හොඳට මතක තියාගන්න ඕනේ. පේන දේ මූණ තිබ්බොත් පවුඩර් ගන්න කණ්ණාඩිය නෑ. ත්‍රිසගත සතට ඒ වගේ ඇහැ රූප දෙක නිසා මේ රූපේ පේනවා. පේන දේ තුල රූපේ නැහැ. ඒක දැක්කේ නැහැ. පේන දේ රූපේ තියෙන හිඳයි අල්ලන්න අපි මේ ඇත්ත වෙලා දඟලන්නේ. මේ තාක්ෂණය තියෙන්නේ ඒ මූලකමයි කරන්නේ. කෙටි කරලා තව පැත්තකින් ගන්නවා. මේව පේනකොට ඇහැ නිසා, රූප නිසා, චක්කු විඤ්ඤාණ නිසා මේ රූපේ පෙනෙනව නේද කියලා බැලුවාම නුවණක් තියෙන කෙනාට දැන් එයා හොඳට දැක්කා ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා ඊට අනුගතව හිත උපන්න නිසා මේ පේන්නේ කියනකොට මේ ධර්මතාව ටිකේ ඵලයක් කියලා දකිනකොට පේන සිද්ධියට රූපේ කියලා සඳහන් බෑ පේනවා කියන තේන් අතර යනවා. දික්ටි දික්ට මත දැකීම දැකීමක් විතරයි. දකින්න දේ තුල ආය මොකුත් නැහැ. කෙරොල්. හරියට මොකක් වගේද? චිත්‍රපටියක් බලනවා වගේ. අපි චිත්‍රපටි බලන්න යනවනේ මොකද යන්නේ චිත්‍රපටි බලන්න? ඇයි චිත්‍රපටි බලන්නේ? යම් ආස්වාදයක් නෙමෙයි නේද? ආස්වාදයක් නෙමෙයි. හැබැයි බලන්න. ඒක පුළුවන් චිත්‍රපටිය දකින්ද දකින දෙට හිතන්න විතරයි. අල්ලන්න නම් ඇත්ත නෙමෙයි. පේනවා. ආ මේ ගාමිණ පොන්සකා මාළිනී පොන්සකා මේ ආවල් නිල්ලිය බලන්නුකේ යාගේ ලස්සන කියලා විස්තර කර කර උන් තමයි අපි විඳින්නේ. විස්තර කර කර විඳ හැකි. හැබැයි ඒක අල්ලලා ගනුදෙනු කරන්න ඇත්තදනවද? එහෙම එකක් නෑ ඒක චිත්‍රයක් නේ. චිත්‍රපටියක්. ඒක ඇතුලෙන් ඇතුල වෙන්න තොරක් නෑ. ඔච්චර. නේ? ඒ වගේ. ඇහැ රූපයෙන් චක්කු විඤ්ඤාණය ගැටුණු නිසා රූපයක් වෙනවා. මේ රූපයක් පිරෙනකම අපි හදාගන්නේ මොකටද? ඇයි රූපයක් බලන්නේ? පිරෙනකම හදාගත්තේ. මේකෙන්ද? මනෝවිඤ්ඤාණය මේ රූපයක් දැකලා සතුට වෙනවා අපි. කොහොමද සතුට වෙන්නේ? ලස්සන මල් වත්තක් නේ, ලස්සන දියල්ලක් නේ කියලා සතුට වෙනවා. ප්‍රශ්නකුත් නැහැ. හැබැයි සතුට වෙන්නේ මොකේද? ඇහැයි රූපයයි චක්කුයයි නිසා පෙනෙන දේතයි මට පෙනෙනවා රූපයක් පෙනෙනවා පෙනෙන දේ තුල රූපේ නැහැ හැබැයි පෙනෙන දේ ලස්සන මල් වත්තක් ලස්සන සතෙක් ලස්සන කුරුල්ලෙක් ලස්සන දියල්ලක් කියලා විස්තර කර කර ඉඳිනවා අපි හැබැයි පෙනීම විතරයි ඒක ඇතුළේ ඇත්ත වෙන්නේ නැහැ ඇත්ත වෙන්නේ නැහැ ඒ ඇත්ත විමුක්ත වෙනවා කියලා කියන්නේ අපේ මනසේ කෙලෙසයකටයි. මෙන්න මේ දර්ශනය ටික ටික ටික ටික වඩාගෙන වඩාගෙන වඩාගෙන ගියාම පෙනෙන සිද්ධිය ඇතුලේ ඇත්ත කරන සජීවී කම ගලවලා දානවා මනසට. ගලවලා දානවා. හැබැයි අඛණ්ඩව මේ තුල ඉඳ වෙනවා. හොඳට මතක තබා ගන්නට ඕනේ ඇහැ නිසා රූපය නිසා චක්කු විඥාන නිසා රූපයක් පේනවා තියෙන දෙයට මම හිතනවා නේද කියලා ඇත්ත සිහි කරගන්න එක සන මාත්‍රයක් පරක් වෙච්ච ගමන් ටග්ගල පේන රූප වෙනවා. බැරිලා ඔය ඇත්ත අමතක වුණොත් රූපම බල බලයි ඉන්නේ. ඔක තමයි ලෝකෙ කියන්නේ. ඔකට කියනවා ආශ්‍රව කියලා. දැන් ඕගොල්ලෝ ශේක කියන්නේ හික්මෙන්නට ඕනේ. මොකද්ද? මොකේද හික්මන්නේ? රූපේ මායය, වේදනා සංඥා සංකාර විඥානයේ මායය. ඒව නිසා තමයි මරණය හෝ මරණහම සමාන දුක ඇති වෙන්නේ. රූපය අහුවෙන්නේ නැති වෙන්න වේදනාව සංඥාව සංකාර විඥානේ අහුවෙන්න දෙන්නේ නැති වෙන්න අල්ලන්න බැරි වෙන්න මේ දර්ශනය තුල ඉන්න ඕගොල්ලෝ ටික ටික හික්මෙන්න ඕනේ ඒ හික්මන එකට කියනවා ශේත කියලා රහතන් වහන්සේ හික්මලා ඉවරයි රූප අහුවෙන්නේ නැහැ සද්ද ගන්ධ රස පුට්ටම හිස්සුන් තවතඩක් වගේ කළා පෙනෙන සිද්ධිය ඇතුලේ ඇහැ රූප චක්කු විඥාන කියලා යමක් තිබුණා නම් ඒක අහුවෙන්නම නැහැ යෙදිලා ඒක ප්‍රතිඵලයේ පේනකම හේතු ටික පැත්ත අහුවෙන්නම නැහැ පේන දේ තුල මේ ඇහැ මේ රූපේ කියලා පරිහරණය කරලපු බොරුව පුරුව ගෙවිලා එයාට එයාගේ ලෝකේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පොට්ටබ්බ කියන ටික තියෙනවද? තියෙයිද? නෑ. මොකුත් නෑ. රහතන් වහන්සේ නමක් කියන්නේ දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන ධර්මතා ටිකකින් ජීවත් වෙනවා. මාළුන්ක පුත තරුණ වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාළුන්ක යම් වෙලාවක ඔබට දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං දැකීම දැකීමක් පමණක් වුමුත් ඇහිම ඇහිමක් පමණක් වුමුත් දැනීම නාසයට දිවට ශරීරයට දැනෙන දේ දැනීමක් පමණක් වුමුත් දැනගන්න දේ දැන ගැනීමක් පමණක් වුණොත් එකල්ලි ඒ අරමුණ ඔබේ එක්කවත් ඔබේ අරමුණ එක්කවත් නැහැ. එහෙම දෙන්නේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ මොනොත් එකල්ලි ඔබ මෙලොවට අයිතිත් නැහැ. ඔබ පරලෝකට අයිතිත් නැහැ. ඔබ මෙලෝ පරලෝ දෙයට අයිතිත් නැහැ කියලා. මේ ලෝකේ කියලා මෙලොවට අයිති දෙයක් නම් ලෝකෙට අයිති. එහෙම නැත්නම් පරලෝකට අයිති දෙයක් තියෙනවනම් ඒකත් ලෝකෙට අයිති. එහෙම නැත්නම් මෙලෝ පරලෝ දෙයට අයිති දෙයක් තියෙනවනම් ඒකත් භවය කියලා හරි ලෝකෙට අයිති. දැන් මේ ලෝකෙට අයිතිත් නැත්නම් පරලෝකෙට අයිතිත් නැත්නම් මෙලෝ පරලෝ දෙයකට අයිතිත් නැති දෙයක් ලෝකයේ කියලා දාන්න පුළුවන්ද? බැහැ. එහෙනම් රහතන් වහන්සේලා දැකලා අහලා දැනিলা දැනගනක් තියෙනවා. ඒවට හිතලා කියලා කළක් තියෙනවා. ලෝකෙදි ඉඳලා තියෙන්නේ. ලෝකෙනොත් මිදුලා නැද්ද? ඇහැ රූප පරිහරණය කරමින් ඉඳලා තියෙන්නේ. නෑ. ඇහෙන් රූපෙන් චක්කුඥානෙන් මිදිලා ඉන්නේ. මේ ලෝකෙ තුල හැමදාම පැවතුණු පවතින එක් ලෝකයා හැමදාම නොදැක්ක ඇත්තෝක. ඔය ඇත්ත නොදැක්ක නිසා රූපේ නැමැති මායාවේ වේදනාව නැමැති සංඥාව නැමැති සංකාර නැමැති විඥානය නැමැති මායාවේ ඇලිලා බැඳිලා ජරා මරණ දුක් විඳින නැවත නැවත සසරට යන ලෝකයා කෙරේ මහා අනුකම්පාවෙන් ඒ මායාවෙන් ගලවලා දාන්න මායාවෙන් මුදව ගන්නයි බුදුජානකසල පහළ වෙන්නේ මායාවට යටත් නොවුණු මායාවේ වසඟේ පවතින්නේ නැති මෙන්න මේ දර්ශනය අල්ලා දෙන බුදුරජාණන් වහන්සේ. බලන්න භාගී අමුතු දර්ශනය. හැමදාම අපි තුල පැවතුනා පවතුන ආපියේ හිතුව හිතලවත් තියනවාද? නෑ. හරියට ඕගොල්ලෝ මෙන්න මේ ටික හිතලා බලන්න ඇහෙනකොටම කනයි ශබ්දයයි සෝත විඥානය නිසා මට ඇහෙනවා. මට ඇහුණු දෙයට හරි ලස්සන සින්දුවක් නේ කියලා අහනවා. මට ඇහුණු දේ විඳිනවා. ඕගොල්ලෝ හැම වෙලාවෙම විඳලා තියෙන ඕගලන්ට ඇහුණු දේ නෙමෙයිද කියලා බලන්න. හරි ලස්සන සින්දුවක් කියලා ඕගොල්ලෝ විඳින්නේ ඕග බහැර සද්දයක්ද ඕගලන්ට ඇහෙනකමද විඳින්නේ කියලා බලන්න. ඇහෙන්න කනත් උපකාර වෙලා, ශබ්දයක් උපකාර වෙලා, හිතත් උපකාර වෙලා ඇහෙනවා. සහ හරින් ලස්සන සින්දුවක් නේද කියලා අහන දෙයට කන නමාගෙන ඉන්නවා. ඒ කියන්නේ විඳිනවා අපි. හොඳට බලන්න විඳින්නේ අහන දෙ නෙමෙයිද කියලා. අහන දෙ ඇතුලේ කන ශබ්ද තියෙනවද? සෝත විඥානේ තියෙනවද? කනයි ශබ්දයේ සෝත විඥානේ නැතිනම් මොකද වෙන්නේ? ඇහෙන දේ නැති වෙනවා. අපි ඇහෙන දෙයට හිතනවා කියනවා කරනවා. යථාර්ථේ ඒකම නොදකිනවා. ඇහෙන ගානේ ලස්සන සින්දුවක් ඇහුණා පතන අමරදේව සින්දුවක්ද කොහෙද නන්දාමාලිගේ සින්දුවක් අන්න අතෙන්ට ගියොත් හොඳට ඇහෙනවා කියලා <laughs> යන්න තැනුත් වෙනවා ඈ එතකොට අපිට හැම වෙලාවෙම සින්දු වේවා ශබ්ද වේවා හම්බ වෙන කොහෙන්ද අපිට හම්බ වෙන භයානකම තන අපිට හම්බෙන්නේ ශබ්දයක් බලන්නකො සද්දේ කියලා තනි කරලා ගන්න පුළුවන්ද කියන එක. කනක් නැතුව හිතක් නැතුව දෙලින්ම සද්දයක් ඔයගොල්ලන්ට විඳින්න පුළුවන් නම් අන්න සද්දේ කිව්වට සාධාරණයි. නේ? පුළුවන් දෙයක් විඳින්න. බෑ. එහෙනම් කන ශබ්දේ කනට ගැටලා කන ශබ්දයට ගැටලා හිත ඊට අනුගත වෙයිදලා ඇහෙනකොට එහෙනම් අපි විඳලා තියෙන ඇහෙන කම නම් අපිට අහු වෙලා නැහැ මොකද්ද? කන ශබ්දසුත් රහතන් වහන්සේ හොඳට අහනදී අහලා තියෙනවා. අහන දෙයට හිතලා කියලා කරලා තියෙනවා. ලස්සනයි නම් ලස්සන සින්දුවක් කියලා කියන්න පුළුවන්. ඒත් මායයට අහු වෙලා නැහැ. ඒත් මායයෙන් වෙදිනවා. ලෝකයා කනේ ඇලිලා, ශබ්දේ ඇලිලා, සෝත විඥානේ ඇලිලා විඳිනවා. ලෝකයක් විඳින්නේ සද්දෙමම තමයි. මේ කන මේ කනට ඇහෙන ශබ්දය කියලා එක බදාගෙනම විඳිනා ලෝකය. රහතන් වහන්සේ ඒ විඳපු ටිකමයි විඳලා තියෙන්නේ. හැබැයි ඒකෙ මේදිලා. ලෝකයා මේ රූපේ කියලා මේ රූපය නිසා එන වේදනාවක් රූපේ විඳිනවා ඒක බැඳි බැඳිලා. රහතන් වහන්සේ ඇහැ නිසා රූපය නිසා චක්කු විඤ්ඤාණ නිසා රූපේ පේනවා. කියන තැනක ඉඳගෙන විඳිනවා. ඒ රූපෙම විඳිනවා හැ රූපේ චක්කු විඥානෙ මිදෙල. ඔන්න ඔය වගේ තාක්ෂණයක් තියෙනවා. දර්ශනයක් තියෙනවා. මෙන්න මේ ටික අපිට අත පුඩා ගැඹුරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වැඩට යද්දී වාහනයක යද්දී දී අතුකාද්දී වළම්පිකන් ටික හොදද්දී මිදුල අතුකාද්දී රෙදි පෙල් ටික හොදද්දි හැම වෙලාවෙම පෙනෙන ඇහෙන හැම තැනකදීම රූපය අනුව යන්න බැරි වෙන්න, ශබ්දය අනුව යන්න බැරි වෙන්න, ගන්ධය අනුව යන්න බැරි වෙන්න මේ හේතු ටික නිසා පෙනෙනවා, පෙනෙන දෙයට හිතනවා, කියනවා, කරනවා නේද කියලා පෙන්නනවා. රූපය දානවා හේ පෙනෙන දෙයට යටි. උඩින් කියන්නේ උඩින් තිබ්බොත් අහු වෙනවා වාරයට. ඈතු කිසිම මෙනෙහි කර තාම ලොකු අර්ථයක් නැහැ. Taman දන්නවා මෙහෙම දකින්නකොටම නුවණක් නැතුව දකින්න ගියොත් මායාවෙන් බේරෙන්න බෑ පේන්නම රූප වෙනවා. ඒ හින්දා ගිරව කියනවා වගේ නිකම් වැඩක ඈ නිසා රූපය නිසා චක්කු විඤ්ඤාණ නිසා මේ පේනවා පේන දෙයට මම හිතනවානේ. තාම ලොකුට අර්ථයක් නැහැ. ලොකුට දැන් ඒ උනත් මේ වචන මෙහෙම යනකොට නීවරණ ධර්ම අනුවල මේ වචන ටිකේම හිත නුවණ කිදා බහිනවා. ඇහැ නිසා, රූපය නිසා, චක්කුන්ය නිසා පෙනෙනවා කියනකොට පෙනෙන දේ තුල මේ හේතු නැහැ කියන එක හොඳට මනසට වදින දවසක් තියෙනවා. හේ ඒ පේන දෙයට හිතන්නේ කියන්නේ කරන්නේ කියලා දකිනකොට පේන්නේ රූපයේ කියලා අජ්ජෝසාය චිත්තතියකට දැසගෙන ඉන්න බැරිකම තමන්ට හොඳට ඇඟට දැනෙන්න දැනෙනවා. එදාට රූපය ඇතුළට ගිහිල්ලා මේ පෙනෙන දේ ඇතුළට ගිහිල්ලා දරුවාමල දුකට කෑග ගහ විලාප දීලා අඬනකොට මව්මල දුක ඇහෙන් බලාගෙන අඬනකොට මෙයා පැත්තකට වෙලා ඉඳගෙන අනේ දුකෙන් මම මිදුණා නේද කියලා විරාග මනසකින් දකිනවා අඬන්නේ නැතුව පෙළපෙන්නේ ඇයි එයාට එහෙම දුකක් නැහැ එහෙම එකක් නැහැ කියන දේ ඇතුළේ ඉතින් විශාල අර්ථයකට අරගෙන යනවා. ඉතින් මට ඕනේ මෙන්න මෙහෙම ටිකක් කියනවා මෙන්න මේක කියලා දෙන්න. අමතක වෙයි. ගොඩාක් අමතක වෙයි. ඒ කියන්නේ පරණ පුරුද්දට පේන්නම රූප වෙයි. හැබැයි දවසට එක දෙක අරමුණු දෙක තුනක්වත් බලන්න අමතකම ඊට වඩා පුළුවන් නම් හොඳයි. මේ ඇත්ත පෙන්වන්න ජීවව කියනවා වගේ එහෙම හිතාමතාම යමක් දිහා බලලා ඇහැයි රූපයයි හිතයි නිසානේ මේ පේන්නේ. පේන දේශනේ මම මේ දික්තිය බලදක කියලා හිතුවේ ඇත්තම දේ හිතන්න. ඇහැ රූප චක්කු විඤ්ඤාණ නැතිවෙලා පේන දේ නැති වෙනවනේ කියලා හිතන්න. තව යමක් දකිනකොට ආ එහෙනම් දැන් ඇහැ වෙන රූපයකට ගැටිලා හිත ඊට අනුගත ඉපදුවා දැන් මේ පිනෙනකම හැදිලා තියෙන්නේ. එහෙම පිනෙනකම දේතනේ මම හිතන්නේ මේ පඩි පෙළ කියලා හිතුවා. කාලයක් යනකොට ඕගලන්ට තේරෙයි ඇහැ කොච්චර වේගෙන් අනිත්‍ය වෙනවද රූපය කොච්චර වේගෙන් අනිත්‍ය වෙනවද චක්කු විඥාන කොච්චර වේගෙන් අනිත්‍ය වෙනවද කියලා මේ නානත්වයට පෙනෙන ගානයක් ගානේ තේරෙයි හිත මොනතරම් වේගෙන් අනිත්‍ය වෙනවද කියලා රූපේ චක්කු විඥානේ මොනතරම් වේගෙන් අනිත්‍ය වෙනවද කියලා පෙනේ බුදුහාමුදුර අහන්නේ මහන්නේ ඇහැ නිත්‍යද අනිත්‍යද රූපේ නිත්‍යද අනිත්‍යද චක්කු විඥාන නිත්‍යද අනිත්‍යද කියලා ඒ නිසා එයා ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියන්නේ ඒව පෙනිලා ඒව අහුවෙලා ඒව අල්ලගෙන ඉන්න නෙමෙයි. ඵලය දිහා දැකලා බල්දකපත් වෙනවා. මට තේින්නේ මට නෝනයි. හරි අතන ෂීට් එක දාලා තමයි. පත් වෙන දිහා බලලා ගන්නවා ෂීට් එක දාලා කියලා. නිවෙනකොටම දන්නවා කවුරු හරි කෝක් කළා. හේතු ටික දකින්න ඵලයෙන්. පේනකොටම දන්නවා ආ මේ හේතු ටික ඉඳලා තමයි පේන්නේ. වෙන දෙයක් පේනකොටම දන්නවා අර ටික පේන්නේ නැහැ කියන්නේ එහෙනම් හේතු ටික නිරුද්ධ වෙලා කියලා. එතකොට අපි විඳින ස්පර්ශයේ සැපේ මෙච්චර අනිත්‍යද කියලා පෙනේ. ස්පර්ශ වුණොත් විතරයි අපිට සැපයක් එන්නේ. ඇයි ඇහැ රූප චක්කු විඥානය කියන තුන් දෙනාගේ එකතුව තියෙනකම්ම මේ අරමුණ වින්දැයි. හැබැයි ඇහැ රූප චක්කු විඤ්ඤාණ නැති වෙනකොටම ඒකෙන් එන ආස්වාදී වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ අවධානය යන්න ඕනේ ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා මේ මම කතා කරපු දර්ශනය. එකක් තමයි ඇහැ රූප චක්කු විඥානය නිසා පෙනෙනවා කන ශබ්ද සෝත විඥාන නිසා ඇහෙනවා. හේතු ටික නිසා පෙනෙනවා ඇහෙනවා කියන ඵලයක් ඇති වෙනවා. ඵලය තුල හේතු නැහැ. පෙනෙනවා කියන සිද්ධිය තුල ඇහැ රූප චක්කු විඥානය නැහැ. ඇහෙනවා කියන සිද්ධිය තුල කන ශබ්ද සෝත විඥානය නැහැ. එහෙනම් පේනවා කියන සිද්ධිය තුල රූප නැති වෙච්ච ගමන. ඕගලන්ට නැති වෙනා මොනවද? දේවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දුවා දරු මොකද ඕවා රූප. ගයක් කියන්නේ රූපයක්. ඉඩකඩම් මිල මුදල් දුවා පුතා කියන රූප. පේන සිද්ධිය තුල රූප නැහැ. එන අර එකක්වත් නෑ. ශුන්‍යයි. සම්පූර්ණ ශුන්‍යතාවයක් ඒතෙන්ට ඕගොල්ලෝම ගේනවා මේ දර්ශනෙදී. අදට ඕනේ ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ නිසා පේනවා. පෙනෙන සිද්ධිය තුළ ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ නැහැ. හේතු ටික ආන් නිසා ඵලයක් අතගත්තා. හේතු නැතුව ඵලය නැති වෙනවා. එක. දෙක. මට පෙනෙන දෙයකට මට ඇහෙන දෙයකටයි මම හැම වෙලේම හිතින් ජීවිතින් කරලා තියෙන්නේ. දැහැර දෙකට නෙමෙයි. එතකොට ලෝකෙම බබයක් වුණ ශරීරයට එනවා. ලෝකයේ ලෝක ඇතිවීම නැතිවීම බබයක් වුණ ශරීරයෙන් තියෙනවා. Tamanටම හේතු ටික නිසා පේනවා, පේන දේ තමන් හිතලා කියලා කරලා තියෙනවා. Tamanට ඇහෙනවා, ඇහෙන දේ හිතලා කියලා කරලා තියෙනවා. ඕගලන්ට කවදාවත් පිනිච්ච දෙයකට අමතරව හිතලා කියලා කරලා තියෙනවද? ඕගලන්ට ඇහිච්ච දෙයකට අමතරව සද්දයක් ගැන දන්නවද ඔයගොල්ලෝ? නෑ. එහෙනම් පෙනුණු හැම දෙයක් ගැන වග බලා ගත්තා නම් ඇති. පෙනුණු හැම දෙය පටිච්ච සමුප්පන්න බව දකින්න. ප්‍රත්‍ය නැතිනු නැති වෙන බව දකින්න. නිවන. ඇහැ රූප හම්බ වෙන්නේ, කන ශබ්ද හම්බ වෙන්නේ. එතකොට රහතන් වහන්සේ ඇහැ පරිහරණය කරන, රූපය පරිහරණය කරන, පංචපාදස්කන්ධය පරිහරණය කරන ලෝකේ ඉන්නේ කියනකොට මේ සම්මාදිටිය උණුසුමක් තියනවා කියලා හිතනවද? සම්මාදිටිය උණුසුමක් තියෙන්නේ මේ හේතුඵල ධර්ම දන්න කමේ උණුසුමුවක් තිබුණොත් කියයිද කෙනෙක් කියන්නේ. හ්ම්. රාතන් වහන්සේ නෙළුමක් වගේ ලෝකෙමින්ව ලෝකයල්ල දෙන්නේ ඈ රූප චක්කු විඥාන කියන ටිකේම ඉපදිලා ඒකම හැදිලා වැඩිලා අන්තිමට ඒකෙම මිදිලා ඉන්නවා ඒක ගෑවෙන්නේ නැතුව පිළිනවා ඒ ටික නිසා හටගත්ත පිළින හැන දේත් එක ගනුදෙනු කරනවා අර ටිකෙම මිදිලා මේ පෙනෙන මේ තාක්ෂණය මේ විද්‍යාව වර්ධන තුනේ බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ නැත්තම් අපිට ඇහැ පරිහරණය කරන රූපය පරිහරණය කරන කන පරිහරණය කරන ශබ්දය පරිහරණය කරන මානසික මට්ටමින් ගැලවෙන්න බෑ ගලවන්න ක්‍රමයක් නෑ. හැමදාම අපි තුල පැවතුණු පවතින අපි නොදකින මෙන්න මේ ඇත්ත හෙලි කරලා අපිට දුන්නා මෙන්න මෙහෙම වාසය කරපොන්න කියනවා. මාරයට අහු වෙන්නේ නෑ. මාරයාගෙන් මිදෙනවා. ditta ධම්මව අජරාමර වෙනවා. සෝපදිශේෂ නිබ්බාන උපදිශේෂයක් තියෙනවා මොකද්ද? දිට්ඨි සුත මුත විඤ්ඤාත කියලා උපදිශේෂයක් තියෙනවා. හැබැයි පංච උපාදාන ස්කන්ධ දුකෙන්ම මිදිලා. දුක ඇති කරන සියලු තණ්හාවෙන්ම මිදිලා. ලෝකෙන් මිදිලා ආශය කරනවා. මේ ditthi sutta muta විඤ්ඤාත කියන මේ ධර්මතා ටිකත් අතහැරන දවසක් එනවා එදාට ඒ දීර්යයන් වහන්සේ පහනක් නෝනා වගේ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මට කියලා දෙන්න තියෙන්නේ. මේක අද මම කිව්වට තේරුනේ නැත්නම් මොකක්ද 아무ත් එක කාමුදුර කිව්වනේ මොකක්ද ඒක කියලා හොයන්න ඕනේ කියන අදහසක් ඇති කරගන්න. යන්තම් තේරුණා නම් තේරුණු ටික නැවත නැවත හිතේ හිතේ ආවර්ජනා කරන්න. ඕගොල්ලන්ට ඒ කියන්නේ අශේක කියන රහතන් වහන්සේට හික්මලා ඉවරයි. ශේක කියන්නේ හික්මෙනවා. එහෙනම් මේ දුක ගෙවා ගන්න දුක ඇති කරන තණ්හාව නැති කරන්න ඕගොල්ලෝ හික්මෙමින් ඉන්නවා නම් තමයි ශේක කියන්නේ. වෛද්‍යවරයෙක් හරි කියන්නකො. දැන් වෛද්‍ය විද්‍යාවට ඇතුළත් වෙලා ඒ ශාස්ත්‍රය ඉගෙන ගනින් ඉන්න කෙනාට ශිෂ්‍යයා කියනවානේ. ඉගෙනගෙන ඉවරනම මොකද කරන්නේ? ડોක්ටර්. ඒ වගේ රහතන් වහන්සේ කියන්නේ දුක දුකෙන් මිදෙන්න දුක ඇතිකම තණ්හාව නිරුද්ධ කරන්න හික් මෙවි හික් මෙවි ඉන්නවා අශේක හික් වෙනවා රහත් වුණා කියන්නේ ડોක්ටර් හික් වෙනවා ඉවරයි අශේක දැන් හොඳට බලන්න මම දවස පුරාවක මම ශේක ප්‍රතිපදාවට අයිතිද මම ශේක කෙනෙක්ද මම දුකෙන් මිදෙන්න දුක ඇති කරන තණ්හාව අයින් කරන්න හික්මෙවිද ජීවිතේ ඉන්නේ කියලා බලන්න. තමන්ට බැලුවාද තමන් ශේකද නැද්ද කියලා. ලෝකයට අයිති නැති බිමක් ඕගලන්ට දීලා තියෙනවා. ඒකට කියනවා ශේක භූමිය කියලා. ලෝකයට අයිති ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ට බොක තමයි ලෝකෙට අයිති. ඔගලන්ට දීලා තියෙනවා මේ හේතු ටික නිසා ditthi sutta muta විඤ්ඤාත කියන ධර්මතා ටිකක් තියෙනවා. හේතු ටික නිසා පෙනෙනවා. හේතු ඒ පෙනෙන දෙයයි හිතන්නේ කියන්නේ කරන්නේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ හේතු ටික නැතුව පෙනෙන්නේ නැතුව මෙන්න මෙහෙම හික්මෙන්ද කියලා ඔයගලන්ට පොලොක් දීලා තියෙනවා. ඔන්න ওই ටිකේ ඉන්නකොට ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියන ටික පෙනීම ඇතිකරන හේතු වෙලා යෙදිලා හින්දා ඒක අහුවෙන්නම නැහැ. ඊට පස්සේ ඒ ටික නිසා පෙනෙන දේ ඇතුලේ ඇහැ රූප නැති නිසා එහෙම මෝඩකමකුත් නැහැ. දෙපැත්තෙන් එකකින්වත් අහු වෙන්නේ අපිට. මායයට. එයා හැම වෙලාවම රූපය අහු වෙන්නේ නැති වෙන්න වේදනා සංඥා සංකාර විඥානය අහු වෙන්නේ නැති විදිහට තණ්හාව උපදින්න තියා තණ්හාව උපදින රූපයක්වත් අහු වෙන්නේ නැහැ නේ. රූප ඇහැ හෝ අහුනොත් රූපය හෝ අහුනොත් කන හෝ ශබ්දය හෝ අහුනොත් තණ්හාව ඇති වෙන්නේ. දැන් තණ්හාව නැති කරනවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඇහැ තියෙද්දි තණ්හාව නැති කරලා ඉන්නවා නෙමෙයි. තණ්හාව ඇතිකරන හේතු වෙන ඇහැවත් අහු වෙන්න දෙන්නේ නැහැ. අසුචි ටිකක් තියෙනවා වැඩි කොටක. අසුචි ටික අයින් කරන්න කියලා මෙහෙම කළා අල්ලා ඉසි කරන්න හැදුවොත් මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම අසුචි ටික ගෑවිලා අතේ තිබුණාටත් වඩා ජරා වෙනවා. අපි මොකද කරන්නේ? සවලක් කර මොකක් හරි අරගෙන අසුචි ටික අයින් කරන්නේ. ආසුචි ටික තියෙන වැලි ටිකත් එක්කම අයින් කරලා දානවා. යටින්ම සබර ගන්නනේ. ආය ආසුචි ටික නෙමෙයි ඒක එක්ක තියෙන වැලි ටිකත් එක්කම අයින් කරනවා. ඒ වගේ තණ්හාව කියන එක අසුචි ටිකක් වගේ. ඒක ඇති කරන් තියෙන වැලි ටිකත් එක්කම ඇති අයින් කරනවා වගේ ඒක ඇති කරන් තියෙන රූපය වේදනාව සංඥාව සංකාර විඥානෙත් එක්කම කලවලා දානවා. ඇහැ රූපය චක්කු විඥානෙත් එක්කම අයින් කරලා දානවා. එතකොට තණ්හාව නැති කළා ප්‍රහාණය කළා. මුල් හිඳලා දැම්මා. හිස්සුන් තවතඩක් වගේ කළා. මතු නූපදින ස්වභාවයට පත් කළා යන ගණයට කියනවා. ඉදා ඉඳන් එයාට ආ පුතජෙන්ද සාධාරණ නෝනුවක් තියෙනවා. ඒකට කියනවා ශේක භූමිය කියලා. එයා දන්නවා ලෝකේ මායයට අහු නොවි ලෝකයට අහු නොවි ජීවත් වෙන්න පුළුවන් තැනක් දන්නවා එයා දැන්. ඒ තමයි ක්ෂේත බිම හැම වෙලාවෙම වැඩ කටයුතු කරද්දී ඇහැ රූප චක්කු විඥානය නිසා පෙනෙනවා බයයි යා පෙනෙන්නේ ඇතුලේ රූප කියලා අහු වුණොත් දුක එනවාමයි දුක ඇති කරන සංහාවෙ මිදෙන්න බෑමයි මොකද රූප කියලා අහු වුණොත් දරුවගේ මූණ පෙනේ රත්තරන් රිදී මුතු මැණික් පෙනේ ආයේ ඒව පෙනෙද්දි තණ්හාවෙන් කරනවා කියන එකක් බෑ ඒ නිසා රූපය අහුවෙන්න දෙන්නව නැහැ. එයා දාන යටට හැම වෙලෙම. ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඤ්ඤාණ නිසා රූපයක් පේනවා. එතකොට හුද්දට අර විදිහට බලලා පේනවා කියනකොට පේන දේ හේතු වෙලා මේකේ ඵලය ඇතුලේ ඒව නැහැ. පේන දේට මම පිටිය කියලා කියනවා නේද? හේතු ටික නැතිනො නැති කොහොම කොහොම ටික ටික ටික ටික හිටිනවා. ආය අමතක වෙලා යනවා. ආයෙත් අතහරින්නේ ඇහෙනකොටම කනයි ශබ්දයේ සෝත විඤ්ඤාණය නිසා ඇහෙනවා. මට ඇහෙන දෙයට බල්ලෙක් කෑ ගැහුවා කියලා හිතනවා නේද කියලා හොඳට බලනවා. මොකද එයා දන්නවා ශබ්දය අහුනොත් ආය සංහාව නතර කරනවා කියන එක වෙන්නෙම නැහැ. ශබ්ද ශබ්දය කියන එක මොකද අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක්, හතුරෙක්, වදකේ දුකක් දුකට මුල සර්පේ කැටිර දකිනවා පංච උපාදානස්කන්ධේ. සද්දේ කියන්නේ එච්චර භයානක එකක් කියලා දකිනවා. ඒ හින්දා ගලවා ගන්න බැරි සංයෝජන හදනවා. මේ මගේ දරුවා, මේ මගේ දුව, මේ මගේ පුතා, මේ රත්තරන්, මේ රිදි, මේ මගේ අතපය කියලා. අපි නැරුණත් මේවා නම් අයින් කරන්න එපා කියන විදිහට බැඳීමක් අපි ඇති කරනවා. රූපේ, සද්දේ කියන බය නැත්නම්. ඒ හින්දා මෙයා බය මොකකටද නෙවෙයි රූපෙටයි. ශබ්දෙටයි ගන්ධෙටයි බය. කාමයේ තියෙන භයානකම කාමනීයකම බඳවනකම ඒකේ. ඒ බැඳුමින් බැඳුණු කෙනා ඉපදෙමින් නැරෙමින් නැරෙමින් ඉපදෙමින් අනන්ත අපරිමාණ සංසාරය යනවා. මේ මගේ දරුවාමයි කියන තැනින් බැඳුනේ. ඒ පොඩි බැඳීම කොච්චර වරදක්ද සසරට සාපේක්ෂව සෙල්ලවරක් නැති සසරක ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් දීර්ඝ සංසාරක යනවා. ඒක තමයි. ඒ හින්දා එයා හික්මෙනව පුළුවන් තරම්. මොකේද? රූපය අනුව රූපය අහු නොවෙන්න, ශබ්දය අහු නොවෙන්න. රූපය කියන්නේ හලාහල විසක්, ශබ්දය කියන්නේ හලාහල විසක් ඇටිට එයා දකින්න. ඒක එයා හික්මෙනවා. කන ශබ්ද සෝත විඥාන නිසා ඇහෙනවා ඇහෙන දෙයට හිතනවා කියනවා කරනවා නේද මොකද එතකොට ඇහෙන දේ ඇතුළට ශබ්ද දාන්න බෑ ඇහෙනකොට ශබ්ද කියලා යන්න බෑ අර විදිහට උපායනය කරන්නේ මොකද ඒ හින්දා ඉස්සර සංගල හේතුව වෙනවා කනයි ශබ්දයයි සෝත විඥානය නිසා ඇහෙනවා මොකද එහෙම නැති වෙච්ච ගමම්ම ඇහෙනකොට ශබ්දය කියලා পায়නවා මාර්යාගේ පැත්තට යන නිසා ජීවත් වෙන හානිය දකින නිසා කියන්න දෙන්නේ ඔන්න ඔය විදිහට හික්මෙන්න තැනක් ඕගලන්ට තියනවද කියලා බලන්න. තියනවා නම් බය නැතුව කියන්න මම ශේක කෙනෙක් කියලා. මම පෘථග්ජන භූමියේ ඉක්මා සිටපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට උරුමකාර වෙච්ච හික්මෙන කෙනෙක්. ශිෂ්‍යෙක් දැන් යා. දුක දුරු කරන්න තණ්හාව ගෙවා ගන්න හික්මෙන කෙනෙක්. එයාට හැම වෙලෙම වැඩක් තියෙනවා මොනවා හරි. මොකද්ද? රූපය, ශබ්දය, ගන්ධය මායය. ඕවානෝ ගියොත් දෙරෙන්න බෑ. ඒකට යන්නේ නැතුව ඉන්න මෙන්න මෙහෙම හිටෙන්න ඕන. රහතන් වහන්සේ කියන්නේ හිටන ඉවරා ડોක්ටර්. පෙනෙන සිද්ධිය ඇතුලේ රූප, ශබ්ද බලපු හුරුවක් කියනවනම් ගෙවිලම ගිහිල්ලා එහෙම ඒවා නැහැ. ඵලයේ ඇතුලේ රූප, ශබ්ද පේන්නේ නැහැ. මේ හේතු ටික නිසා පෙනෙනවා හේතු නැතුව නැති වෙනවා කියලා හේතුඵල දහමත් හේතුඵල නිරෝධ ධමයක් දකිනවා ආශ්‍රක්ෂය. මේකට කියන්නේ පෙන්වෙන සිද්ධිය ඇතුළ රූප ශබ්ද බල පුහුරව ගුරුවා කියන ආශ්‍රක්ෂය. එහෙම වැරද්දක් නැහැ. එච්චරයි. ඒ ආශ්‍රය නැති වුණා කියලා කියන්නේ රූපේ ශබ්දේ ගන්ධේ අහුවෙන්නේ නැහැ කියන්නේ. ඒ අහුවෙන්නේ නැති දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් ඇලදොල ගංගා ඕවා තමයි අයින් වෙන්නේ. මොකද ඕවා ඔක්කොම රූප. රුපියල් හම්බුනොත් මේ මගේ පුතා මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ කාර්යය මේ මගේ ගෙදර කියලා කියන්න වෙන්නම රුපියල් හම්බුනොත් නයි රූප වලමයි තියෙන්නේ ඔය බඩු මුට්ටු තියෙන්නම රූප වලමයි රූප නැති තැනක ඕව නැහැ මේක හරිය පුදුම තාක්ෂණයක් මේක අද්භූත ආශ්චර්යමත් ධහමක් කියලා කියන්නේ මේ ශාසනය ඇත්තටම එහෙම ධහමක් මේ ලෝකයා මෙච්ච මෙච්චර විඳින ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් කියලා මේ ඔක්කොම එක පොඩි දර්ශනයකින් තුන් භූමිය අනුගේ සියලුම සංයෝජන මේ විතරක් නෙමෙයි දෙවියන්ගේ දිව්‍ය ලෝකේන තණ්හාවත් අයින් කරනවා බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම සම්පත්තිය වල දින තණ්හාවත් අයින් කරනවා ආරෝපී බ්‍රහ්මයාගේ ඒ සම්පත්තිය වල දින තණ්හාවත් අයින් කරන මේ චූටි දර්ශනේ මෙතන ඉඳලා අනන්ත සංසාරේ දැරිච්ච ඒ දුක මෙයා නෝනින් ගෙවා ගන්නවා. අනන්ත ජාති සංසාරේ මේ ජීවිතේ උපන්න දවස් ඉඳන් මැරෙනකම් අපි කලේ දුක ජීවිතයෙන් අයින් කරන්න සැප සතුට දෙක ලං කරගන්න උත්සාහවත් වෙ ඉන්න එක ඒක බැරි වුණා බුදුරජාණන් වහන්සේ නිවැරදිව දුකෙන් ජීවිතෙන් අයින් කරන්න සැප සතුට දෙක ජීවිතේ ලං කරගන්නේ කොහොමද කියලා පෙන්නවා මෙන්න මේ පෙන්නපු විදිහේ හික්මිලා හික්මෙනවා රහතන් වහන්සේ කියන්නේ දුක ජීවිතෙන් අයින් කරගෙන සැප ජීවිතේ ළඟා කරගත් එකට නිදසුනක් උත්තමයි. අද රහතන් වහන්සේලා නැත්තේ එහෙම හික්මන අය නැති නිසා. ශේක අය නැති නිසා. කාටද ශේක ප්‍රතිපදාවක් තියෙන්නේ? ගත වෙන දකින්න අහන හැම තැනකම මම මේ විදිහට හික්මෙන්න ඕනේ මේ වැරද්දට යන්නේ නැතුව කියලා Tamanta හික්මෙන්න නිමිත්තක් තියෙනවද කාටවත්? නැහැ. ඉතින් ශේකය නැති හින්දා රහතන් වහන්සේලා නැහැ. අද ශේක ප්‍රතිපදාව පටන් ගන්නකො. හික්මෙන්ඩ කොසේක කෙනෙක් හැටියට. අශේක අය දිවි වෙන්නේ නැද්ද කියලා, ડોක්ටර්ස්ලා ඇති වෙන්නේ නැද්ද කියලා රහතන් වහන්සේලා. වෙනවම. සුබද්ද මනාවකට පිළිතුරුත් මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කිව්වනේ. රහතුන්ගෙන් හිස් නොවෙන්නේ මේ රහතන් වහන්සේලා පහළ නොවන කාලයක් ඉඳන් නෙමෙයි. ඒ විදිහට ඉස්මෙන්න තියෙනවා. හිටලා බලමු. ඉතින් ඕගොල්ලන්ගේ නිවීම විදීම මේ ජීවිතේ මහදා ගන්නට මේ දේශනාව හේතුපනිශ්‍රම වේවා කියලා අවසන් කරනවා. ඉතින් අද නොතේරුණත් මේක අතහරින්න එපා. ඒකාන්තයෙන් මේක අමූර්තයට නම මේ අද කිවිසිදු නිවන මම ඕගලන්ට කියලා දුන්නේ. ආයතන දෙකක් නෑ. ඒ හින්දා මේ ජීවිතේදීම සීත භූතෝස්මනේ භූතෝ මම නියුනේ වෙමි සිසුල් වූයේ වෙමි කියන තැනකට එන්න පුළුවන්. කිසිදු වෙහසක් නැතුව අම්මට පුතා එක්ක පුතාට අම්මට තියෙන බැඳීම අතහැරෙනවා. ලෝකේ මවට පුතා අහිමි වෙන පුතාට මව අහිමි වෙන තාත්තට දරුවා අහිමි වෙන දරුවට තාත්තා අහිමි වෙන දවසක් එනවාමයි දුක් දුන්නොත් එනවාමයි. හැබැයි මේ දර්ශනය අම්මට දරුවා අහිමි වීමේ දුකවත් දරුවට අම්මා අහිමි වීමේ දුකවත් පියාට පුතා හිමිවීමේ දුකට පුතාට පියා හිමිවීමේ දුකවත් උරුම කරවන්නේ නැතුව සංවේදන කරනවා. මං කාටවත් අසාධාරණයක් කරන්නේ මං කරන්නේ මට රූපයක් පේන්න කොහොමද ඒක නැති වෙන්න කොහොමද කියලා බලන්නේ. Tamanට රූපයක් පේන්න කොහොමද ඒක ඇති වුණේ කොහොමද නැති වුණේ කොහොමද කියලා බලන එකට බලන්න බලනවා කියන එකෙන් අපි කාටවත් අසාධාරණයක් කරනවද? අවඩක් කරලා තියෙනවද? දෙයනේ මට සද්දයක් ඇහෙන්න කොහොමද ඒක ඇතුනේ කොහොමද නැති උනේ කොහොමද කියලානේ මම බලන්නේ. ඔච්චරයි කරන්නේ. හැබැයි ලෝකයට ඉක්මවා ගන්න බැරි සංයෝජන ගැවිලා යනවා. සත්‍යට වන භව දුකට වේදනා කළ උදාහරණ කියන මේ ලෝකයේ සත්‍යයට වෙන භව දුකට හොඳම සල්ලි වෛද්‍යවරයා කෙනෙකුට කටුවක් හරි උලක් හරි ඇනිලා තිබුණොත් ඕක ගණ්ඩ ගියොත් පාදණ්ඩ ගියොත් උල හැණුව එකනොත් රිදෙනවා ඒක ගණ්ඩ අදින්න ගියාම රිදෙනවනේ නමුත් ඇල්පෙනිති තුඩකවත් රිදීමක් නැතුව අපේ ජීවිත පසා කරගෙන යන්න ඇනිලා තියෙන තෘෂ්ණා නැමැති හුල බුදුරජාණන් වහන්සේ උගුලල දානවා චුට්ටක් රිදෙන්නේ ඒ මේ වගේ දර්ශනය ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලැබුණු වෙලාවේදී අතහැර ගන්නවා නම් අපි මේ වටිනා වස්තුව ඒ තරම් අපි තරම් අවාසනාවන්ත පිරිසක් තව නැහැ. මේ මගේ බුදුහාමුදුරන්ගේ මේ තරම් රත්තරන් වටිනා මේ දර්ශනය අතහැර ගන්න එපා. ඒක මුළු ජීවිතේම සසරම ශෝපත් කරනවා. එහෙනම් ඒ දහම තුල අප්‍රමාදීව කටයුතු කරගන්න ලැබේවා කියලා. හොඳයි. හොඳයි එහෙනම් අපි මේ දේශනාව තුළින් දැක්විච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු විශේෂයෙන්ම ලෝකයක් සම්බුද්ධ ශාසනයක් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ මේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා දිස්ත්‍රාන්ත අධිපුරෝහිතෝ ශාසනම මුස්තකාර කුසීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංග දිවිසිරු වඩා වර්ධනය කරගන්න ජීවිත පතන බෝධිගෙන් උතුම් වෙන සංසිත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ විමුතන් කරේ නිබදව නිරතුරුව ලබා දෙත්වා සාදු මාන්තකින් දෙවෙනි ඒ වගේම අත මේ විසක් ඔහොය නිමිති කරගෙන විසුරුවා හරින විශේෂ ධර්ම දේශනාවේ වැඩසටහන මාලාවේ අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා බැතිදර දායකත්වය ශපයනු ලබන්නේ මාතලේ පදිංචි නිලුකා අබේසේකර මහත්මිය විසිනි. ඉතින් නිලුකා අබේසේකර මහත්මිය මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයලා බොහොම සත් අදහසක් සත් ප්‍රාර්ථනාවකුත් ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි එතුමියගේ මූලික ප්‍රාර්ථනාව නිලුකා අබේසේකර මැතිණියට දේශිතයන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරත්නයට ගුරු දෙමව්පියන්ට පවුලේ සියලු දෙනාටම මේ භවයේදීම නිදුක් නිරෝගී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මෙම කුසල් හේතු වේවා කියන සාත් ප්‍රාර්ථනාව ඒ සත් ප්‍රාර්ථනාව එසේම සිද්ධ වේවා කියලා අපි ආශිංසනය කරනවා. ඒ වගේම අද මේ දේශනාව සඳහා බොහොම සදහැසිතින් අනුග්‍රහය දක්වලා ඒ තුලින් අනුමෝදන් වෙච්ච ජනිත වෙච්ච කුසලයන් එතුමිය අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙන එතුමියගේ නමින් නැසී කාල යාත්‍රා කළා වූ අත්තම්මලා අත්තලා ඇතුළු පවුලේ මිය පරලෝකයේ සියලුම ඥාතින්ට ඒ අත්තම්මල අත්තල ඇතුළු වර්ග પરම්පරාගත සියලුම ඥාතින්ට පින් අනුමෝදන් වේවා කියලා අපි ආශිර්වාද අපි අනුමෝදන් කරනවා. ඒ වගේම එතුමිය පින් ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙනවා. නිලුකා අභිෂේකර මෙතිනිය තමන් මේ සත්භාවයෙන් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයලා ඒ තුලින් ජනිත වෙච්ච කුසලයන් විශේෂයෙන්ම මාතලේ බෝගහකොටුව ශ්‍රී විජේතිලකාරාමාධිපති පින්වත් හරංකාවේ සුමංගල ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන්ට එතුමිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බොහෝම කලන කමින් ධර්මයට නිතරම උදව් උපකාර කරන විමල් මානම් ගොඩ ගුරුතුමාට ඕජී අබේපාල ඒජී සෝමාවති දෙමව්පියන්ට ප්‍රභාත් අමරකෝන් දියණියට ඒඑම්ටි අමරකෝන් අමරකෝන් බීජී සෙනවිරත්න මහත්මයා ඇතුළු සුමග මිතුරන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම වේවා කියලා ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ නම් වශයෙන් කිව්වා ශීල දනාතත් මේ ධර්ම දානමය කුසලයේ තුලින් ජනිත වෙච්ච කුසල බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරිසු සම්පත්‍ය සැලසෙත්වා ඒ වගේම ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙන්නට ඒ සුමග පදනමේ සියලු කල්යනා මිත්‍රයන් ඇතුළු අපේ නිලුකාභිෂේක රමතිය ඇතුළු සියලු දෙනාටම හේතුඵල ස්ත්‍රිය වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ මාතලේ පදිංචි නිලුකා අභිෂේක රමතිනියටත් ඒ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සුව සම්පත්තිය සැලසෙත්වා සත්පාර්ථනාවන් සත් අදහස් ඉෂ්ට සිද්ධ වේවා මේ ජීවිතයේදී උතුම් වූ මඟඵල නුවණ සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්මයේ තුමියට හේතුකාරණී වෙත්වා කියලා අපි තිනම් මොදන් කරනවා. හැම දිනාටම සමාසම් දේශනා